මොකක්ද වඩා සියලු හදාගන්න පුළුවන් නේ මේක හදාගන්න පුළුවන් ඒකට ඒගොල්ලෝ දැන් කනෙක් වුණාට දැන් ඒගොල්ලන්ට මං කර විනාඩියක් දැක්කයි කියලා. ගන්න අපි අපි අපි නෑ ට්‍රාන්ස්මිට් එක පටන් ගන්න තාම. වෙන සිග්නල් එකක්. සිග්නල් එකක්. ඒක හරියන්නේ නැහැ අපිට කරන් තියන්නේ මේකෙන් කතා කරන්නේ. ටෙලිෆෝන් එකේ charge වුණාට ලයින් එක ෂුවර්. මේක මේක ටෙස්ට් කරලා හරිද කියලා. මේක කරන්ට් එකේ නෑ. නෑ නෑ අර අර අනිත් ට්‍රාන්ස්ෆෝමර් එක ගහන්න බෑ මේක පවර් එක දෙන්නේ. කොයි වෙච්චේ දුන්නේ. 22 කට ආසන්ත වැඩි නේද? නෑ. ඒක පවර් කොහෙද? PowerPoint එකදී. මේ තියෙනවා. ඒක තමයි. ඒකට ඒක මේකට කනෙක් කරන කෝඩ් එකක් තමයි. ඒක දුන්නා. ඒක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ටෙලිෆෝන් එක මේකට කනෙක් කරන්න. ඒක තියෙන තාකට ගොඩක්. මේ ටෙලිෆෝන් එක මේකට කනෙක් කරන්න. මේකේ පැත්තේ තියෙන මේවා පොඩ්ඩක් ඉතින් පටලවා ගන්නවා අරයි රීස්ටාර්ට් කරන්න ඕනේ. මොනවදත් ඔක දැන් හරියන්න බලන්න පොඩ්ඩක් try කරන්න. ඇයි ආවස් අපි ටෙස්ට් කරා? හා. ටෙස්ට් කරාට දැන් උදේ මේ සිග්නල් මදිකම තියෙනවා. සිග්නල් වල ඉස්සෙල්ලා කනෙක්ට් වුණා. රීස්ටාර්ට් කරනවා. අ කොම්පියුටර් රීස්ටාර්ට් කරනවා. ආයෙ කරන restart I don't know, computer බාහුවෝ computer ප්‍රශ්න නෙමෙයි. ලීකේගේ ප්‍රශ්නයක් තියෙනවා. කනෙක්ෂන් එක? ලීකේ කියන්නේ මෙතන සිග්නල් මදි. ඒක අපි කියලා නෑ ඩයලොග් එකට. කිව්වා මේ තියෙන එන පවර්ෆුල් මේවා ට්‍රාන්ස්මිටර් එකෙන් එන්න ඕනේ. හා. මේ උඩ රවුටර් එකේ. මම පැත්තේ පුරුදු කරලා තියෙන dongle. ආ. Wi-Fi එකක් තියෙනවා. ඒක ඒක අවුට් කරලා try කරලා. ආ. ඒවල දේශේ dongle එක dongle එකේ පවර්ෆුල් රවුටර් එක. හා. වැටේ. Mm, මට පස්සේ සෙටප් කරලා දෙන්න පුළුවන්. සෙට් කරනකොට ලකුණු සමානයි පායිටි. මං කිව්වේ ඒකයි වලින් කියලා කල්ලා. මම ආවා 10ට 7 ගාලා. මම උඩට එළියට. ඈ? මම උඩ මේ කම්පියුටර් එකට. දැන් හරි. දැන් මේක මේව එනවා. මම හැබැයි ඒගොල්ලන් කිව්වේ මික්සර් අරගෙන මික්සර් අරගෙන කනෙක්ට් වෙන්න කියලා. මේ ලොගින් කරන්නේ? මම හොඳයි අපි එතකන් අපේ මේ නිසන්වන පැත්තේ වැඩේ පටන් ගමු සම්බන්ධ වුණොත් ඒගොල්ලෙන් සම්බන්ධ වෙයි. අපි ශිල් දනාටම තිරුවන් සරණයි. අපි මේ සෙනසුරාදා චාරිත්‍රාක් කරගෙන යනවා හැමදාම උදේ හත්යම්මාර ඉඳලා 9 වෙනකම් ධර්ම සාකච්ඡාවකට. ඒ විනාඩි 45 පැයකමාර ඇතුළත මුල් විනාඩි සල්පය අපි කතිකාවත සිහිපත් කරගෙන ඊට පස්සේ අංගුත්තර නිකායේ සූත්‍රයක කොටසක් ධර්මාතුකා වශයෙන් තියාගන්නවා තියාගෙන ඒක අනුව විවෘත ධර්ම සාකච්ඡාවක් වඩපත් කරගන්න අපි චාරිත්‍රය තියෙන. ඉතින් අදත් අපි මේ චාරිත්‍රමය කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාගේම දැනගැනීම පිණිස කතිකාවත මම කියවනවා සියලු දෙනාගේම කාරුණික අවධානය මේ දෙසි යොමු වේවා කියලා මම කරනවායි ආරාධනා කරනවා. යෝගාශ්‍රමී කතිකාවත. ස්වක්ඛාතං භ්‍රමචර්යාං සම්දිත්තිකම කාලිකාං යත් අමෝගා පබ්බජ්ජා උත්තමත්ස්ස පත්තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා ගාර්යං තමේව සද්දම් දුහෙහි මා කාමස්ස වසංගමි සාන්ති රසෙන් රසවත් සම්බුදු සසුන්වන් කුල දරුවන් විසින් උත්තරීතරෝ ශාසන પરමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලයේ ආධ්‍යාත්මයේ සංජාත පෝෂණය සඳහා සමාරාධනය මේ પરමාත්‍යාශි වී සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නොවස්සද්දෝ යනාදීන් වදාළ පරිදි අතෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට ශ්‍රද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අසාසෙන් අදාසෙන් යුක්තව ශාසන પરමාර්ථයන් අදාළ සද්ධාදී ගුණ සම්පන්න වූ නොකසොට වීර්ය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකින්ද ශාසන પરමාර්ථයන් වෙත හිත දුන් සම්බුද්ධ දේශ ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කර දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නැති ආධාරකාරක මණ්ඩලයකින්ද ඒ සුසු පරිසරයකින්ද මේ යෝගාසන සස්ථා සම්පූර්ණ විය යුතුය. ශික්ෂාසා ජීවෙන් සමානෝ සමසම්භෝග පිරිසක් වූ මේ නිත්‍යාචාරී ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත බෝධි මත ભેදෙන්තර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. එම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන් මැතුරක් කොටගත යුතු හේයින් මේ කියන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනොත් සම්පූර්ණ ලෙසින් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩාමාත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේින්ද එයින් උත්තමාර්ථය වැළැහි යාමට හේතු පැන්න හේින්ද සමානගත හේරිත ප්‍රති පිරිසක් විය යුතු මේ ඩොංගලේ කනෙක් කරලා තියෙනවා හරිකින් එන්නේ එන ඒක දුර්ලභයි කනෙක්ෂන් එක දුර්ලභයි මේ එකක්වත් නැතිව තියෙනවා ආ එහෙම නැති වැඩ බලාපොරොත්තු වෙන්න බෑ ඔය 3G උනේ. එනවා 3G නෑ. ඊයේ තේ මතුවේ. ආ එහෙම අපරාය try කරේ. මම දැපේ මේකට එන්න කියලා කිව්වේ. දැන් එහෙට කෝල් එකක් දෙන්න ඕනේ එහෙමනම් මේ ඈ මේක ගන්න බෑ කෝල්. එහෙන් එන්න ඕනේ අපිට. ඒකට කිව්වොත් මේ කටිකව ෆෝන් එක තමයි ලේසි කියලා මම මේ අමතර වැඩක් කරේ. දැන් ඒගොල්ලෝ ප්‍රත්‍යක්ෂයෙන් දෙනවා කරන්න කියන්නේ. මොබයිල් එකට SMS නම්බර් නැහැ. ඒක මයිලගේ හේ නම්බර් එක නම්බර් Skype Skype එක ගන්න පුළුවන්ද? Skype ගන්න තියෙන සිග්නල් නැහැ. ඔය සිග්නල් Skype එක කොහොමද බලාපොරොත්තු වෙන්නේ? අපි මේ ටෙස්ට් කරා ටෙස්ට් කරනකොට වීක්නස් එක දුන්නා මම දැනගෙන හිටියා. නැත්නම් අපිට උඩ ඒක තියෙනවා. සද්දේ ඈ සද්දේ නෝ. මේ ට්‍රාන්ස්මිට් වෙන්නේ වෙන්නේ නැද්ද? මේ ට්‍රාන්ස්මිට් මම දැන් මොන සිග්නලකට නෑ ඒක නෑ ප්ලස්. කොහොමද බෑ? සිග්නල් ෆුල් ස්ට්‍රෙන්ත් එක නෑ අපිට ඒගොල්ලන්ට ඈ බෑන්ඩ්විඩ්ත් ඕන. බෑන්ඩ්විඩ්ත් ඕන. නෑ නෑ නෑ ඒගොල්ලන්ට අපිට බණ්ඩියක් දෙන්න පුළුවන් නම් මේ ෆෝන් එකට එන්නේ කියලා මිනිස්සුගේ කාලේ නැස්ති වෙන්නේ නැහැ. සමහරවිට කොහොමද වැඩි කතා කරන්නේ? අපි එන අපේ වැඩි කරගෙන යනවා. ෆෝන් එක දෙවි. දැන් ෆෝන් එක නම් දැන්නේ. හොඳයි මේ විවස්ථාවේ හත් වෙනි එක ගිහි පැවිදි කාවිසින් වුවත් තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයේම සඳහා භික්ෂුන් යොදා කරන පින්කම් වලට මේ භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මේ පැවැත්වෙන අධ්‍යාපනකමට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදයකට මේ පිළිස සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සාරිලන සෑම අධ්‍යාපනයක් දිය යුතු වනෙහි යෝගාභ්‍යාස ආශ්‍රමයන් හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දිනු කළ යුතුය. නියම කල්යාණ අධ්‍යාශයන් නියම කල්යාණ අධ්‍යාශයෙන් උත්තමාති ලබා ගැනීම සිදුවන හේයි. පිළිසිත පැවතුම් දිනු කරමින් කොහොම් කම් වංචක බව චාටු කතාජී සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේව කොහ රාජකුමාර පංචමානි පදානං ඥානි ඉද රාජකුමාර බික්කු සද්දෝ hoti සද්දාති තථාගත බෝධි ඉතිපි සෝ භගවාරාන් සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේවනුස්සානම් බුද්ධෝ භගවාති අප්පා බාදෝ hoti අප්පා තංකෝ සමවෛපාකිනියා ගාහනියා සමන්නාගතෝ hoti නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පදානක්කමාය අසටෝ hoti අමායාවි යථා භූතං අත්තානං ආවිකත්තා චත්තරිවා විඤ්ඤෝ සබ්බක්මචාරීසු ආරද්ධ විද්‍යෝති කුසලාන අකුසලාන ධම්මානම් පහනාය කුසලාන ධම්මානම් උපාදාය තාමා දල්ල පරක්කම අනිපීත දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා හිමානිකෝ රාජකුමාර පංචපදානං ඥානි ඥාන මජ්ක්‍ධිමනිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනා යෝගී භික්ෂුකට අවශ්‍ය කර්ම පරීක්ෂා කර බලා එයින් සම්පූර්ණ නිවෘත්තා වැඩි යුතුය පබ්බාජෙන්තෝපි සෝදෙත්තා පබ්බාජේතයි වදාලේ පැවිද්ද ලබා ගැනීමට පැමිණිය වුන් බොහෝ මන ඕගෙන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා. එයි සමර්ථ වූ දස සිල්ලා සීලයක පිහිටුවා. පඬු පලාසයක වශයෙන් සුසුස්තනක නවත්වා. හේරණ බණ දාම්මා වත් පිළිවෙත් ආදී පුහුණු කරවා පරීක්ෂණයේ සමර්ථ වූම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රවෘත්ති අදෝහාදීන් හෝ පින්ගුණ නැති අනුවන සදහ නැති කුසීත කම්මාදී අභාග්‍යකින් යුක්ත වූවන් පණ්ඩු පලාස් පන්තින් ඉවත් කළ යුතු. ಜಾති ભેද, කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. යමක ඇසුරෙන් කුසල් පිටි අකුසල් වැඩේ නම් එබඳු කවරකෝද ආශ්‍රය නොකළ යුතු බව වදාළේ. කැපකාරකමට හෝ පැවිදිකමට හෝ ගල්ලවල පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී විසකී ලජ්ජී ධර්මයන් ගැන සියාකේ හේයින් පරීක්ෂාකට බාරගත යුතුය. පිටතෙමින් අභ්‍යාස පැමිණෙට පිටතින් මේ අභ්‍යාසය ලැබීමට පැමිණෙන හේරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනමින් කරුණු විචාරාම සුසුභාරකාරාදී නැති විට මතුලත් කරගත යුතුය. පිට තින්නේ නේරණු නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්ලි කරන උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධානම ශාස්ත්‍රමායි පාරණ වාසයේ විසීම මතුලත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවා මහතෝ අනත්තාය සංවත්තති යතේ ඉදම් භික්කවේ පාපමිත්තතායි වදාළේ සර්වනාර්ථයට හේතු පාපමිත්‍ර ආශ්‍රය විෂකෘ සත්‍යයන් මෙන් බැහැර කොට සුද්ධා සුද්ධේ සංවාසං කප්පේ යවෝ පතිසතයි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයේ පිහිටා එබඳව ලජ්ජී සමගම ධර්මාමිෂ සම්භෝගලේ ජීවිතු කාලට සුදුසු පරිදි සික්පත මැඩීමට කිසිවට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසත්තික සංගායන ආදී තබාවදාළ සංගණ්‍යත්‍ය සීකොට කුඩා මාත් කිසිදු සික්පදයක් නොකඩ වාපාති මොක්ෂ සංවර සීලය රැකිය යුතුය ඉන්දියා සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සීලයේ දොහොතින් අසා බලා දැනගෙන චිකි වණ්ඩං යනාදී ගාථාවලින් දක්වන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තංග පරිපූර්ණ තෝනසෛල ශීලම් පරිපූර්ණති. යනාදී ධර්මයන් සීකොට තේර මජ්ජිම නාවක හැම භික්ෂුන්ම කුදුමා සීලවත් පිළිවෙත් හොඳින් දැනගෙන අනතිමා නිවාන ලස්ස සම්පූර්ණ කටයුතු. ගෝචරා ගෝචර ආචාරානාචාර පැවතුම් හා කෝණාදී වංග ප්‍රතිපදා පිළිබඳව කරුණු දැනගෙන හොඳින් දැනගෙන දල දනුගති ආ කොහොන්වත් නොපුරා සාන්ත දාන්තෝ උජුපටිපන භාවය පුරුදුකල යුක්තාහ ගම්මැදී බණ කීම ආදී අසාකටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක් කාරකන්නකොට උපාධ්‍යාදීන්ගේ අවසරේ පරිදි දැයියදී යුතු නිදාරාමතා භාසාරාමතා ගණතංගනිකාරාමතා ආදී සාසන පරිහානිකර ධර්මයන් නොයේදී දිතිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දස කතා වස්තු වලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්ීමේදී යුතුය. දිනක් පාසා දස ධම්ම සූත්‍ර, අනුමාන සූත්‍රාගත කර්ම හොඳින් දැනුගෙන නිතර මෙනෙහි කළ යුතුයි. පර්යාප්තියෙන් වෙන්න ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසනත්වයේ වදවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු පර්යාප්ත ධර්ම උත්හාණය දාහනද කළ යුතුයි. ප්‍රතිදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනයේ සුදුසු සලකා. ආනනුලෝමික ගී සංසර්ගයේ සිටිනවන ඡේද කුල දෝෂණ ආදියට ආසනවන ඡේද ඔවුන් සමග සම්බන්ධය පැවතිය යුතුය. මම මේ කියවන්නේ දෙන අපි විවස්ථාවේ පළවෙනි අංක 26යි. ඉතින් මේක අපි විවස්ථා කියවීමේ අංකයේ වශයෙන් සඳහන් කරගනු. ඊගාට අපි සමාධි භාවනා සූත්‍රේ කොටසක් පොඩි අසුතුමින් ඉන්නවා. දමතක නතර කරගන්න. අනේ කියලා. ඕක බලාපොරොත්තු කියන්නේ. මම පොඩ්ඩක් දෙන්න බලන්න. ෆෝන් එකට ඉන්න කියලා අපරාධ පිළිසක්ක් කියන්නේ. මේ ආයතන ෆෝන් එක මේ සෙට් කරන එක ගන්නවනේ මේ ෆෝන් එක. අනේ පොඩ්ඩක් චෙක් කරන්න බලන්න. එතකොට මේ ඔක්කොම බැරලා තියෙන. උඩේ එහෙමත් කතා කරනවා තමයි කතා කරන්නේ නැහැ. මොකද මම කිව්ව මේකට එන්නේ කියලා. මම හිතුවා ඒක ටෙස්ට් කරලා තියෙන එක. ඇහිර බෝඩක් දීලා කිව්වොත් මේ ෆෝන් එකට එන්නේ කියලා නම් බැලුවේ මම දැන් මේ වෙලේ ඉන්නේ ඒක මේ දාලා තියෙන කොයි නම්බර් එකද කියලා බලන්න. මේ සෙල් මේ ඩයලොග් එකට ඩයලොග් එක ඒක විතරයි වැඩ කරන්නේ. නෑ අනිත් එක ඒක වැඩ කරන්නේ. ආයෙත් ඒක කොම් කරන්න ඕනේ. කලින් කලින් වැඩ කරන්නේ තමයි. නෑ දැන් කතා කරද්දී ඒක ඒකම තමයි. ඒ අහුලන්නේ තමයි මෙතන බලන්නේ. ඒ වුණාට මේ ඒගොල්ලෝ එහෙම කතා කරන්නේ නැත්නම් ඒගොල්ලෝ මේ මේකට ඉදිරියට. හොඳයි අපි එන අපි කරගෙන යන් ඒගොල්ලන් කාලේ නාසුනට දැක්ක එකෙකුට විසඳ සටහන් කරලානේ විසඳ පස්සේ මේක තියෙනවා මේ ලස්සනද නෑ මම මොකට කියොත් මම මේ ව්‍යාපාරය කරන්නේ ඔව් මම නෑ SMS එකේ නෑ ඔය SMS කරන්න නම් ඊමේල් එකේ නෑ කාටද යවන්නේ දැන් මම මට ගියොත් නම් කරත හැකි වැඩේ එතකොට ඔකෝලා මෙතන රත්ය දෙන එතන රත්ය හරි ඒ නිසා අපි ඒගොල්ලෝ කැප කරමු අපේ වැඩේ කරගෙන යන්න. මතක නැද්ද එදා නැත කරපු දා? මේකේ සඳහන් විදිහට සංස වාක්‍ය හයක් කියලා තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ සංස මේ එකෙකුටි සංස කරා මම හිතන්නේ තව වාක්‍ය කිහිපයක්. මේකේ සටහනක් නැහැ මේකේ. මේ මම මුල්ම දවසේ පටන් ගත්තේ මම සංස වාක්‍ය හයක් කියලා නම කියන්නේ. මේ පටන් ගත්තාම ඔය වගේ තමයි ඉතින් වයර් හදිලා බලකට කාලා සමහරවිට කෝල් රිටර්න් සර්විස් එකක් තියෙනවා. ඒගොල්ලන්ට පොඩ්ඩක් කියවනම් මේකට එනවා මම දැන් ඉම්ප්‍රෙස් කරලා මේකට එන්න එපා මේකට එන්න කියලා ටෙස්ට් කරලා තියෙටි කියලා. ඒක නිසා මේ I mean මේක තියෙන ආයසත.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 මහණෙනි මේ සස්නෙහි මහන පංච උපාදානස්කන්ධෙහි උද්‍යවය අනුව බලනුයේ වෙසෙයි. මෙසේ රූපය මෙසේ රූපය සමුදය මෙසේ රූපයාගේ අස්තංගමය මෙසේ වේදනාය මෙසේ වේදනාය සමුදය මෙසේ වේදනාවගේ අත්ංගමය මෙසේ සංඥාය මෙසේ සංඥාය සමුදය මෙසේ සංඥාවගේ අත්ංගමය මෙසේ සංස්කාරය මෙසේ සංස්කාර සමුදය මෙසේ සංස්කාරයන්ගේ අත්ංගමය මෙසේ විඥාණය මෙසේ විඥාන සමුදය මෙසේ විඥානයාගේ අත්ංගමය කියායයි මහණෙනි ඔන්න රින්ගෙනවා භාවිත භාවිත බහුලීකృత මේ සමාධි භාවනාව ආශ්‍රවක්ෂය පිනිස පවත්නීය. රින්ගි කරයි. දැන් රින්ගි කරලා ඔකොල්ලේ ලියන්නේ. උඩනේ. මාකෝ බික්කවේ නෑ එච්චර ওই ටික විතර අපිට ඕන කරන්නේ අපි ඇත්තටම පෞද්ගලික සමාධි භාවනා සූත්‍රයේ තමයි ගත්තේ මේ සාකච්ඡාවට ඒක බොහෝ විශාල පැතිරිච්ච සූත්‍රයක් ඒ මේ සමාධි කියන චෛතසිකය ගොඩාක් මේ විවිචෙන් ලක් වෙච්ච විස්තර සහිත මේව එකක් පොඩ්ඩක් එනවා නම් ඒගොල්ලන්ට අනුකම්පාවක් කරලා ඉන්න පුළුවන් ද කියලා බලන්න everything. උල්ලනවා. ඒක නිසා ඒගොල්ලන්ගේ රිස්ක් එක අපි එතන තියමු. එතකොට මේ මේ මේ සමාධි භාවනා සූත්‍රයේ විශේෂත්වය තමයි ඒකේ ਸਰවචනාන්තේ සමාධි චෛතසිකයේ යොදාගත හැකි ආකාර හතරක් පෙන්ලා දීලා තියෙනවා. ඒ මුල්ම ටික කියවන්නේ ආය ආකාර සමාධි භාවනායේ මූල ආනිසංස හතර සිංහලෙන්. ඔව්. මහණෙනි මේ සමාධි භාවනාව සතර දිනකි. කවර සතර දිනක් දෙයත් මහණෙනි වඩන ලද බිහිල කරන ලද සමාධි භාවනාවේ භාවනායේ දුටු දැමි සුව වෙහෙරණය පිණිස පවත්නේ වෙයි. මහණෙනි, වඩන ලද බිහිල කරන ලද සමාධි භාවනායෙක් දිව්‍ය චක්ෂුර් ඥාන දර්ශන ප්‍රතිලාභය පිණිස පවත්නේ වෙයි. මහණෙනි, වඩන ලද බිහිල කරන ලද සමාධි භාවනායෙක් ස්මෘති සම්ප්‍රඥානය පිණිස පවත්නේ වෙයි. මහණෙනි, වඩන ලද බිහිල කරන ලද සමාධි භාවනායෙක් ආශ්‍රවක්ෂය පිණිස පවත්නේ වෙයි. මහණෙනි, වඩන ලද බිහිල කරන ලද දුක දැමි සුව වෙහෙර පිනිස පවත්නා සමාධි භාවනා කවර නෑ මේකේ තියෙන්නේ සමාධි භාවනාවේ ditta dhamma sukha virane කියලා මේ ජීවිතේදීම අපිට තියෙන ස්ට්‍රෙස් එක නැති කරන්න අසහනය නැති කරන්න සමාධි භාවනාවක් තියෙනවා ඒක තමයි ඇත්තටම ගාක්ම මිනිසු භාවනාව කියලා කරන්නේ ඒක ඇත්තටම ආනිසංසදායකයි මේ එදින්දා ජීවිතේ තියෙන නීවරණ වල බලපෑම අයින් කළ පොඩ්ඩක් ඉන්ද්‍රියන්ගේ පොඩ්ඩක් ඈත් වෙලා මේ ජීවිතයේ ditthදම සුඛ විරණය කියලා තමයි සර්වඥාන්සේක සඳහන් කරන්නේ. මේ ජීවිතේම ලබන්න පුළුවන් එක සැපතක්. ඊට අමතරව ඒක හැබැයි සමාධි භාවනා ලබන්න පුළුවන් අදුම ලන්සුව. ඒ කියන්නේ සර්වඥාන්සේ ආගේ කරන දේවල් වලින් අදුම එක ඊගායක තියෙන්නේ මේ දිත්ත දිබ්බචක්කු ඥානෙ ලැබීමට. ඉතින් මේ දිබ්බචක්කු ඥානෙ මෙතන කියලා කියන්නේ සමත භාවනාවේ ලැබෙන දිබ්බචක්කු ඥානෙ කියලා ලොකු ස්වාමීන් වහන්සේ අර්ථකථන දීලා තියෙනවා දිබ්බචක්කු ඥානෙ කියලා ධර්ම දේශනාවත් කළා අපි පොතකුත් අච්චු ගහලා තිනවා. ඊට අමතරව සති සම්පජඤ්ඤය සහ ආශ්‍රවක්ෂය කියලා විපස්සනා පැත්තට හරවන්න පුළුවන් සමාධි භාවනා දෙකකුත් සඳහන් කරලා තියෙනවා. අපි මේ තුනක් දැන් සාකච්ඡා කරලා තියෙනවා. අන්තිමට අපිට තියෙනද ආශ්‍රවක්ෂේත්‍ර ඥානෙ පිණිස රහත් භාවයේ පිණිස සමාධිය පාවිච්චි කරන්න හැටි. ඒ සඳහා කියලා තියෙන්නේ උපාදානස්කන්ධ 6යි උපාදානස්කන්ධ 6යි ඇතිවීම නැතිවීම බලනවා කියනවා. ඉතින් එතෙන් යනකොට රූප වේදනා පහේ සංඥා සංකාර වල ඇතිවීම නැතිවීම බැලීම. ඉතින් එතෙන්ට යනකොට උගව දෙනකොට පටලවන දේ තමයි හොඳේ ඇතිවීම නැතිවීමයි නරක ඇතිවීම නැතිවීමයි කියලා වෙනසක් නැහැ එතෙන්ට යනකොට. ඉතින් ඒ නිසා උගව දෙනකොට පටලවෙනවා. ඒගොල්ලෝ හිතනවා මේ සමාධි භාවනාවෙන් බලන්න ඕනේ හොඳ විතරයි කියලා. භාවනා කරනකොට අකුසලයක් ආවත් ලෙඩක් ආවත් වේදනාවක් ආවත් කරදරයක් ආවත් නොබලයින්ට පෙරබෙනවා භාවනා වැරදිලයි කියලා. නමුත් ආශ්‍රක්ෂය ඥානය සඳහා සමාධි භාවනා කරන කෙනාට පැමිණෙන දේ හොඳ නරක බැලිලක් නැහැ. පැමිණෙන දේ මොකක් වුණත් ඒ දේ ඇතිවීම පැවතීම නැතිවීම බැරිම පමණයි කරන්න තියෙන්නේ. ඉතින් ඒක තමයි ඇත්තටම අද භාවනා බෞද්ධ භාවනාකාරයන්ට කරගන්න බැරි. ඒගොල්ලෝ එතෙන්ට ගිහිලත් බලාපොරොත්තු වෙනවා මේ හොඳ විතරක් එන්න ඕනේ හිත නරක එන්න එපා. වේදනාව එන්න බෑ සැප විතරක් එන්න ඕනේ. නිදිමත එන්න බෑ අවදි භාව විතරක් තියෙන්න ඕනේ. ශද්ධා එන්න බෑ කියලා. අනේ ඒ දුර්ලකම තියෙන දක්කල් සමාධි භාවනාවෙන් වැඩක් ගන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඉතින් ඒක භාවනා කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ධර්ම සාකච්ඡා කරලා බණ අහලා වගේ තමයි ගන්න තියෙන්නේ. ඒ නිසා එතෙන්ට යනකොට අර කියන ditthidhamma සුඛ වේදනා සමාධිය තියෙනවනම් තිබ්බ චක්කු වගේ ඥාන වලට තරමට පෙරපින තියනවනම් සතිය තියනවනම් මම ඔය කියන්න හදන දේ ඉච්චර අමාරු නෑ. නමුත් එතෙන් යනකොට ඒක නෑ. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන භාවනාවේදී ශබ්ද නැති, වේදනා නැති, හිතවිලි නැති සමාජ තත්වයක් තියෙයි කියලා විපස්සනා කරා. එහෙම එකක් විපස්සනා වෙන්නේ නැහැ. විපස්සනායේ තියෙන දිගටම පැමිණෙන දේ හොඳ නරක ભેදෙන් තොරව බැලීම ඉතින් ඒක මේ බෞද්ධයන් අමාරු. බෞද්ධයන්ගේ තියෙන හරිය සම්ප්‍රදාන කුල කතාවක්. ඔක්කොම එන්න ඕන අපි බණ තියෙන නිසා මේ මොනවාද අපි භාවනා කරන නිසා බුද්ධ ගන්න නිසා අපිට දුක් කරදර එන්න බෑ. අපිට එන්න ඕන කරලා තියෙන හොඳ පැත්ත විතරයි. ඒ නිසා භාවනා භාව විපස්සනා කරන කට්ටිය පවා හරියට දොස් කියනවා මේ මෙච්චර තියෙද්දි සද්ද වේදනා හිතවිලි ආදී දේවල් වලට ඒ කියන්නේ ඒව රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංස්කාර වශයෙන් බලන්නේ නැතුව හොඳ නරක වලේ වශයෙන් බැලීම තමයි උදෙන් තියෙන දෝෂය. ඒ හොඳ නරකෙන් තොරව එක බලනවා කියන එක ලේසිත් නෑ. ඒකෙතර මේ පහසු වැඩක් නෙවෙයි. ඉතින් ඒ ටික තමයි අපිට අද ධර්ම සාකච්ඡාවකදී සාකච්ඡා කරලා ඉදිරිපත් කරගන්න තියෙන්නේ. ඉතින් අපි කොතෙක් දුරට අපේ භාවනායේ දියුණුව කියලා කමඨා සුද්ධ කරනකොට කියන්න බලාපොරොත්තු වෙන්නේ. සමාධිය නම් සුවසේ ජීවත් වීම නම් බලාපොරොත්තු සුන් වෙනවා. අපි බලාපොරොත්තු වෙන පැමිණෙන දේක විපස්සනා කිරීමක් නම් පැමිණෙන දේ පිළිබඳ චෝදනා කිරීමක් කරන්න නැතුවයි අපට යන්න සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ සාකච්ඡා කරලා මතු කරගන්න තියෙන කාරණාව. ඒක හැබැයි සාකච්ඡාවෙන් තියෙන අමාරුම සාකච්ඡාවක්. මොකද හේතුව උගව දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මේ දුක් කරදර නැති භාවනා ජීවිතයක්. ඒක හොඳයි සමතේ පැත්තෙන්. විපස්සනා පැත්තේ නම් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා මේ වර්තමානයේ හිත පවත්වනකොට පැමිණි ඕනම දෙයකට සාතර වෙන්න පුළුවන් නම් සාතර වෙනව නෙවෙයි. පැමිණි ඕන දෙයක් බාර ගන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ඒක නාගාව ලකුණු දෙකක් පහළ වෙනවා. එයා කවදාවත් මොනම දෙයකට චෝදනා කරන්නේත් නැහැ. අහවල් දෙයක් ලැබෙන්න ඕනේ කියලා මේ බලාපොරොත්තු තියන්නේත් නැහැ. මොනම විදියකට හරි අපි පැමිණිච්ච දෙයට චෝදනා කරනවනම් ඒ කියන්නේ අපි මේ විපස්සනාට දාන ආකල්ප වැරද්දක් තියෙනවා. හදන්න ඕන එකක් ඒක දුර්ලභමක් නෙවෙයි හදන්න ඕන එකක්. ඒක තියෙන දේවල් මේක බෑ මේක වෙන්න ඕනයි කියලා ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා. ඒකත් විපස්සනාට කරන දෝෂයක් වෙනවා. ඉතින් ඒක නිසා භාවනා කරනකොට බලන්න තම තමන්ගේ භාවනාවලදී අපි කොච්චරක් ගැටුම් ඇති කර ගන්නවද මේ කැමති නැති දේවල් එන නිසායි කැමති දේවල් නොබැමිණීම නිසායි අන්නේ ඒක ආවත් කමක් නැහැ. ඒ තාලෙට කමඨාන් සුත්‍රයට කියන්න පුළුවන් නම් භාවනා විසදිනවා. අපි හිතන්නේ එව නෙවෙයි මේ කරදරේ ඉන්න බෑ. කරදරේ ඉනවනම් කාගේරි දෝෂයක් ඉන්න. කරදරේ ඉන්න පුළුවන්. කරදරේ ඉන්නේ තමන්ගේම දෝෂ නිසා තමයි. කවුරක්වත් දෝෂ නිසා නෙවෙයි. ඉතින් ඒකට චෝදනා කරන එක දිහා බලන්න පුළුවන් නම් එහෙම නැත්නම් විපස්සනා පැත්තෙන් ඒක නාතුල ඇති වෙන හික්මීමන තමයි සීල කියලා කියන්නේ. එහෙම නැතුව නම් මේ ලෝකේ භාවනා කරලා ඉවරනකම් බලන ඉඳලා ලෝකයෙන් අපිට ඔක්කොම හොඳ දේ ලැබෙනකම් බලන ඉන්න කෙනෙකුට නම් මහරි අමාරුයි මේ විපස්සනා ශාස්ත්‍රයට බැහැ ගන්න. ඒ නිසා බයිනකොට දුර්ලභම් තිබුණාට මුදුවට මතක තියාගන්න ඕනේ චෝදනාවන්ගෙන් තොරව ප්‍රති ප්‍රතික්‍රියාවන්ගෙන් තොරව ප්‍රතික්‍රියා කියලා කියන්නේ මේ ගැටුම් ඇති කරගන්න නැතුව ගත කරන්න පුළුවන් නම් ඒ ගැටුම් අඩු වෙන ගතියක් පේන්න තියෙනවා නම් අපි ඊයේ ධර්ම දේශනාවත් කියපු විදිහට ඕක තමයි භාවනා දියුණුව කියන්නේ. ගැටුම් වැඩි වෙනවා නම් දිගින් දිගටම අපිට පශ්චාත්තාප වෙන්න වෙනවා මේ අපේ එහෙම මොකද්ද මේ කැපී පෙනෙන දියුණුවක් ඇති වෙලා නැහැ. කැපී පෙනෙන දියුණුවක් ඇති කරන්න හොඳට මතක තියාගන්න හැම වෙලාවෙම දෙයක නොසැලී සමබර භාවයේ පැවැත්වීමේ ගතිය වැඩි වෙනවනම් අන්න එහෙම හරි. ඉතින් මේ මේ ඒ ටික තමයි මට හිතුනේ ධර්ම සාකච්ඡාවට ආරම්භයේදී මතක් කරන්න කියලා. ඒ මතෝ ඒ අනුව කාට හරි කියන්න තියෙන දේක් මොනවාද කියලා නම් සාකච්ඡාවට යන්න අදාළ දේවල් තියෙනවා කතා කරන්න කියලා මතක් මම ඉල්ලනවා. ඔක්කොම තිබුණ කනෙක්ෂන් නැති කරගත්තා. ෆෝන් එකට එන්නේ නැති බුදුරයි. කනෙක්ටඩ් ද ෆෝන් එක. මේ පැත්තෙත් නැහැ. මේ පැත්තෙත් හොල්ලම නෙමෙයි. මේ කනෙක්ෂන් එක නැති නිසා මේ ඔක්කොම අප්සෙට් කී ඒ නිසා අපේ වාතාවරණය කැඩලා තියෙන්නේ. මේ එළිය සිග්නල් ඈ? උතන එළිය සිග්නල් උතන උඩට කියන ෆුල් සිග්නල්. ඊයේ ටෙස්ට් කරන වෙලාවේ මේක තියෙනවා කියන අදහස නිකත් යාවේ නැත්තම් උඩදී උඩදී කරගන්න තිබා. උඩදී කරන්නේ නැහැ මෙතනදී එහෙම වෙනදාට හොඳට. මම කරි අද මේ නැකත හරි නැහැ කොහොම හරි. ඉතරයි කියන්නේ. අවසරයි සම්සි මේ ඊයර ධර්ම දේශනාවේ කියපු විදිහට මේ පර්තෝ ഘോഷේ අහවට පස්සේ මේ එක්කිනාර මාර්ගස්ත පුද්ගලයෙක් වෙන සුදුසුයි කියලා මම තේරුම් ගත්තී සසඳ. ඒකේ සංසාර මාර්ග චිත්තක්ෂණය ඵල චිත්තක්ෂණය මාර්ග චිත්තක්ෂණයට පස්සේ ඵල චිත්තක්ෂණයනේ. ඒකවල සං මාර්ගස්ත පුද්ගලයෙක් කොහොමද හොයාගන්නේ? හරි අමාරුයි. අතරම එක එක ගුරුවරු එක විදිහට කරන මාර්ගස්ත කියලා කියන්නේ මාර්ගයට පැසගත් තැන ඉඳලා මාර්ගයේ නිම වෙන දක්වා ඕනම තැනක ඉන්න කෙනේ මාර්ගස්තයි. මාර්ගයේ නිම කරපේ කරන පලස්තයි. එතකොට බුදු සරණ ගිය කෙනෙක් පවා ආර්ය ශ්‍රාවකෙක් වෙනවා අඩුම ලංසේ. ඒක නිසා ඒකට උදාහරණ දෙනකොට කියන්නේ යේකේච බුද්ධං සරණං ගතාසේ නසේ නතේ ගමිස්සන්ති අපාය භූමින් කියලා බුදුන් සරණ ගිය කෙනෙක් නම් අපායට යන්නේ උයලෙම මට්ටමින් කතාන කියන සංකාරූපේක්ඛ ඥානීය අනුලෝම ඥානයට යන තැනට යනකොට තමයි මාර්ග ඥානය සම්පූර්ණ එතකම් මාර්ගස්ස නෙවෙයි කියලා. ප්‍රබුත් කිසි තැනක ත්‍රිපිටකයේ එහෙම සඳහන් කරන සර්වඥාන්සේ පාවිච්චි කරලා තියෙන මම ওই භෞතික අසල කරපු හැම සූත්‍රෙම සුතව ආර්ය ශාවකෝ කියන වචනේ හැබැයි කියලා නෑ මාර්ග සෝවාන් මාර්ග ඥානය ලැබලාද නැද්ද කියලා. සුතව ආර්ය ශාවකෝ කියලා තියෙන අන්ධ පෘථජනත් එක්ක සාපේක්ෂව ඒ නිසා මහසිසාරද ස්වාමීන් වහන්සේ ඒකට කියලා තියෙනවා යම් ප්‍රමාණයකට බල උද්‍යප්පේ ඥානයටත්පත් වුණා නම් යා මාර්ගස්ථයි කියලා කියන්න පුළුවන්. අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරනවා පච්චපරිකා ඥානයට ගිහිල්ලා සුල්ලසෝතපන්න තත්ත්වයටපත් වුණා නම් මාර්ගස්ථයි කියලා කියන්න පුළුවන් කියලා. තව සමහර කියනවා තිසරණ සරණ කියපමණේම මාර්ගස්ථයි කියලා. තව සමහර කියනවා කාණ්ඩ බුදු වචන ඇහිච්ච පමණේ සෝවාන් කියලා. ඉතින් ඒවා ආචාර්ය මතය. මේ කාලේ තමයි ඔය හතරම මතුවලා තියෙන්නේ. දැන් අවුරුදු 20කට තියෙන ඉස්සෙල්ලා මේව සාකච්ඡා කරපු ප්‍රශ්න නෙවෙයි. දැන් ගාක් භාවනා කරනවා. ඒ නිසා මාර්ගස්ත්‍ය ආර්යයන් වහන්සේනවා. ආස්ථාගේ පුත්කල මහා සංඝ කියනකොට සෝහන් මාර්ගස්ත්‍ය පලස්ත කියන දෙකම අවුගෙනවා. නමුත් මාර්ගස්ත්‍ය තමයි වැදගත්ම කෙනා ලෝකේ ජීවිතේ භාවනා ජීවිතේ. පලස්ත උනාට පස්සේ ඉතින් ඒවට කොහොමද සේකනේ මේක තමයි සැකේ. මේක පිළිබඳව කිසිම මිනුකෝදුවක් පෙන්නලා ඒක පිළිබඳව මේ මේ එකේ ගුරු මත පෙන්වන්න පුළුවන්. ආචාර්ය මත පෙන්වන්න පුළුවන්. නමුත් නිගමනයක් නැහැ. නිගමනය කරන්න ඕනේ Taman තමයි. Taman දැනගන්න ඕනේ අද මම භාවනා දියුණුවක් පේන්න තියෙනවා නම් තමන්ගේ ජීවිතයේ අදි සීල සික්ඛා, අදි චිත්ත සික්ඛා, අදි ප්‍රඥා සික්ඛා එහෙනම් මාර්ගස්ථයි. නමුත් කොහොම මේ කාට හරි කියන කවුරුත් කියන්නේ කොහොමද කවුරුත් ගැන? කරන කෙනා කොහොමද තව කෙනෙක් ගැන කියන්නේ? හැබැයි පලස්ත කියනකොට නම් කට්ටයක් පයින්නවනේ. අපහු නොයන මේකේ කට්ටක් පයින්නේ නැහැ. මේකේ තියෙන්නේ එnde ende ende ගැසි ගැසි ගැසි ගැසි ගැසි ගැසි ඔය ඉහළට ඉහළට ඉහළට අනේක. ඉතින් ඒක උඟව දෙනෙක් බලනවා අනුන් කරලා දෙයි කියලා. අනුන් කියලා දෙයි කියලා. අනුන් මැනලා දෙයි කියලා. ඒක මනින්න පුළුවන් කෙනෙක් ආර්ය අන සකදාගාම වෙච්ච කෙනෙකුට නම් පුළුවන් කියලා කියනවා. නිකමට හිතන්න මේ මනුස්සයා යන පාර හරි කියලා. එහෙම නැත්නම් ඒ සෝවාන් මාර්ගයටපත් වෙච්ච නැති Tamanda හෝ අනුන්ඩ හෝ මනින්ද ගිරන්න අමාරු සංකීර්ණ මාතෘකාවක්. ඒක සද්දානුසාරි ධම්මානුසාරි කියන්නේ ඔබ කොහොමද ඒ විස්තරය? ඒ සද්දානුසාරි ධම්මානුසාරි කියලා කියන්නේ ඇත්තටම මාර්ග නම් ඒ විදිහට යනවා කාය සක්කි ධම්මානුසාරි සද්ධානුසාරි ඒක මොකක්ද තියෙන හතරක් තියෙනවා යන පාර ඒ පාරවලුත් සද්ධානුසාරි එක්කන ධම්මානුසාරි වෙන්න පුළුවන් උදේවරුට ධර්මානුසාරී වෙන එක නැන්දාට ශ්‍රද්ධානුසාරී වෙන්න පුළුවන්. හරියට සමත යානික විපස්සනා යානික කියන වගේ. හැබැයි මාර්ගයට පණින වෙලාවේදී එයා පණින්නේ අනිමිත්‍ය හරහාද නෑ මේ ඇතුල් වෙනකොට සමතේ හරහා විපස්සනා හරහා කියන එක තමයි තීරණාත්මක දේ. හැබැයි ඒක ඉතින් ප්‍රායෝගික වශයෙන් වටිනාකමක් නැහැ. ප්‍රායෝගික වටිනාකම තියෙන්නේ වැඩි වෙනවනම් ඉතින් මොකේ වුණා ප්‍රශ්න නැහැ නේ. ඒතර ප්‍රායෝගික වටනකම නැහැ. ඒත් අතරමඟදී ඒ වගේ හතර චරිතයක් පෙන්ලා දීලා තියෙනවා මාර්ගය යන මේ හුඟක් වෙලාට මේ දෙක අතර තියෙන සමත විපස්සනා දෙක අතර තියෙන වෙනස තමයි. මේ ධර්මානුසාරී කියන එක මේ හරියට බණ ඇහිල්ලේ භාවනා කරන්නේ නැතුව පරියන්ක කරන්නේ නැතුව සක්මන් කරන්නේ නැතුව ඇහිල්ලෙම ගැටේ ලියනවා. ගැටේ ලියන ගතිය වැඩි. ඉතින් ඒ කට්ටිය මේ හොඳ උග්ගටිතඤ්ඤෝ. කලේ උඩින් නමලා තිබ්බ වතුරක් කරනකොටම කලේ පිරිච්ච ගතියක් එනවා වගේ කට්ටිය. ඒ අය බොහොම අඩුයි. නමුත් මහසිසාරු ස්වාමීන් වහන්සේ පොත ලියන්න ඇතුල්ච සිද්ධියෙන් පස්සේ ඒකට අවසර දීලා කියලා දැන් කාලෙත් උග්ගටිතඤ්ඤ පුද්ගලෝ නැහැ කියලා කියන්න බෑ. ඒ නිසා මම මේක දෙනවා. නමුත් හුඟ දෙනෙක් මේක වරදොලා තේරුම් ගන්න ගන්න බණ හිලියෙන් rahat වෙන්න පුළුවන් කියලා. ඒක මම අනුමත කරන්නේ නැහැ. හැබැයි rahat වෙන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරන්නත් බෑ. සොළු පිළිසක් ඒ ඇහිල්ලේදී ඇති වෙන සතුටෙන් බැස ගන්න ගතිය තියෙනවා කියන්නේ. ඉස්සරදන්න එතනින් අරසාවකයාගේ විපස්සනා උද්‍යප්ඥානෙ ආරම්භය කියලා ඈ අරසාවකයාගේ විපස්සනා උද්‍යප්ඥානෙ නේද සාහිතික වෙනවා කියන එක. ආරම්භ කරන්න නම් ඉතින් ඇත්තටම සාමාන්‍ය දැන් කාලේ ගිය වචනේ කියනවා නම් මේ නාම රූප පරිඥානෙ මැතිනේ. වැසනාලි ආර්සාවකේ කියන තමයි ඒකට මේ මාර්ග ඵලයකට ගියෙක් නා කියන එක නෙමෙයි මාර්ග ඵලය කියලා කියන්නේ ගෝත්‍ර පූජායිනේ පාරට ගියයි කියන එක දැන් අපි කොළඹට යන්න ඕනේ නෑ සිරිපාදේ යන්න ඕනේ එළිපැයි මෙතෙන් එළිපැයි සිරිපාදේ යනවා නේ සිරිපාදේ යන පාර කොහකද සිරිපාදේ ගියා කියන්නේ මොකද්ද ගියා කියන්නේ පද්මෙට වැඳපු එක ඉතින් එතනින් යන හැම එකම සිරිපාදේ පාරේ හෙට සිරිපාද යන්න කියලා අද කේල් අත්තක් කපන්න යනවා කියලා හිතන්නකො බත් බඳින්න ඒ සිරිපාද ගමනටනේ. නුසාරින් යාරසාවක් කිය උද්‍යප්ඥානින් පටන් ගනී කියන්නේ ආයේ යාර ෂුවර් එකක් තියෙනවා දැන් මම පස්සට යනවා. ඈ අර කොහොමද සෝනල් කලින් කියපු උදාහරණ ටික පැනලා දිනවා කියලා නෑ යාට විශ්වාසයක් එනවා. මට දැන් කැපි වෙන අත්දැකීමක් තියෙනවා. වැටෙන්න පුළුවන්. දැක්කොත් මට තනියම නැගිට ගන්නත් පුළුවන්. මට පින තියෙනවා. මට පොටෙන්ෂල් එක තියෙනවා කියන එක තේරුම් ගන්න මේ ඉතින් ඒක එක එක නැතර මත වශයෙන් සඳහන් කරන්නේ අටුවාචාර්යන් වහන්සේලා උත්සාහ කරලා තියෙනවා පෙන්වන්න මේ මොනවාද ඔය චුල්ලසෝතපන්න තත්ත්වය. මුසල්න ධම්මාවාසුත්තේ බුදුන් වහන්සේම ඊට වඩා රසුදියේ සෝතපන්න ධම්මාන කියන ධම්මාවාසුත්තේ ධම්ම ආ ධම්මාවාස කියලා තියෙනවා. හරි ආවාස. ධම්ම වාසයේ අන්තිම සූත්‍රය නම මට බෑ කියන්න බෑ කන්ටෙන්ට් එක පොඩ්ඩක් කියන්න බෑ කියන්නේ අවිත්කන්න පන්නේ මට හිතවත් කියන්නේ අවිත්කන්න පන්නේ සද්දාව ඇති වෙලා අපි කම්පසාද අපි කම්පසාද කියන සෝවන් උනා කියන එක අපි මේ කතා කරන්නේ ඇත්තටම ඒකට නෙවෙයි ඒක තමයි මම කියන්නේ එතන සෝවන් උනා කියන එක කියන්නේ අතන අර පිරුවන් කෙරෙහි තුනා වූ ඒ අසරණ සද්දාව ඒක තමයි පණ මේ වරණ කිච්ච බක්ටි වරණ කිච්ච ඉස්සර සද්දාවක් එන්න එපායි ඒ ශ්‍රද්ධාව වෙනකොටත් මාර්ගස්තය. පලස්තනය. මා ඒතකොට ශ්‍රද්ධාව අවික්කප්පදාත වෙනකොට පලස්තයි. මුසන් ඒ සූත්‍රිකයන් සෝතමන් ඵලයක් කියලා නේද? සෝතමන් ඵලයට වුණා කියන්නේ. ඔව් අවික්කප්පදාත කියන්නේ ඵලය. නමුත් අවික්කප්පසාරින් අපි ළඟ මේ දිනදා සද්ධාව තියෙනවානේ. එතෙල්ලා අවික්කප්පසාර සද්ධාව දක්වා තියෙන ප්‍රදේශයේ මාර්ගස්ත ප්‍රදේශය. ඒක කොතනින්ද පටන් අරගන්නේ මොකක් මොකෙන්ද ඒක මෙෂර් කරලා කියන්න පුළුවන් කියන එක ගුරුකුල මත මිසක් ත්‍රිපිටකේ හරියට තරම් පෙන්නලා නැහැ. සෝවාන් මාර්ගස්ත්‍යයි කියලා කියන්නේ කවුද කියන එක වර්ණනා කරලා නැහැ. ඒ හැම කෙනාම උනන්දු කරන්න ඕන කට්ටිය ඉතාලම අඩු ලංසුවක් පෙන්නනවා. ධර්මයේ ගැඹුර පෙන්වන්නට ඕන කට්ටිය උඩ ලංසුවක් පෙන්නනවා. ඒ ගුරුවරුන්ගේ ඒ කියන්නේ එක ගුරුවරුන්ගේ මත පෞද්ගලික මත ඉතන එතනදී එතකොට අර සක්කාය දිට්ඨියතේ සූත්‍රි මාර්ගයෙන් පෙන්වුම් කරන්නේ නැහැ සක්කාය දිට්ඨිය කෙරෙන්න ඕන කියන එක මූලික කරුණු තුන විතර පරමාර්ථයි චිකිත්සාවයි කියලා ඉගෙන තියෙනවා. සක්කාය දිට්ඨිය කඩී එහෙම ගන්න බෑ. එහෙම එහෙම ඔය ඔය දෙකක් කලපන්න හදන්නේ බේස් දෙකක ඉඳගෙන. එහෙම කරන්න බෑ. අපි යන යන පාරයි ඒකට දීලා තියෙන ක්‍රයිටීරියන් එකයි විතරයි. අර පාර ගිහලා මේකෙන් බයින්න බෑ. සිංහල වෙදකම් කරන ගමන් ඉංග්‍රීසි පත්‍යම් බෑ. ඉංග්‍රීසියෙන් කරනවා සිංහල පත්‍යම් බෑ. ඉංග්‍රීසියෙන් කරනවා ඉංග්‍රීසි කියන එක අහලා කරන්න සිංහල කරනවා සිංහල පත්‍යම් කරන්න. අපි ඉංග්‍රීසි දන් කරනවා මම ගිහිල්ලා වොත් දොස්තර මහත්තයෙන් මේ සැර බේත් කන්න මේ සැර ආහාර ගත්තට කමක් නැද්ද නායකට කමක් නැද්ද කියලා එයා ඉනාවිලා. ඒකට මේ වේද මහත්තයෙන් ආගන්න වේද මහත්තයා තමයි දන්නේ පත්තියක් මෙහෙව නැහැ. අපි වෙලා තියෙන්නේ අපි අරකින් කැල්ල මේ කෑන විත් කරන්න හදනවා. එතකොට බෑ. නිසං සක්කාය දිට්ඨිය තව කියන කතාව. මෙහාටුවේ සූත්‍රය විස්තර කරන මෙහාටුවේ සක්කාය දිට්ඨිය ඇතුළත් වෙලා තියෙනවා කියන එක නේද? සක්කාය දිට්ඨිය මෙහෙම කැඩි කැඩි වීක් කියලා යනවනේ. වීක් වෙවි යනවනේ. වීක් වෙවි යන්නේක ප්‍රමාණ කරන්න බෑනේ. ඒක කැඩෙන වෙලාව තමයි ඵලය. නමුත් මාර්ගය පුරාට වීක් වෙනවනේ. මේ කොතෙන්ද වීක් වුණොත්ද මාර්ගස්තයි කියලා කියන්නේ. කොච්චරක් වීක් වුණාද මාර්ගස්තයි කියන්නේ. පලස්ත කියන එක නම් අපිට තේරුම් ගන්න පුළුවන්. පලස්තගේ මාර්ගස්ත කියන එක හරි වලටයි. හරියට ෆිගර ප්‍රමාණ කරන්න අමාරුයි. මේ ස්වාමීන් වහන්සේ ඉස්තර කරපු ආරම්භ කරපු දැනට සම්බන්ධ ස්වාමීන් වහන්සේ. කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ පුජ්‍යලයක් කිසියක් වාගෙන යන්නේ ඉල්ලගෙන යන්නේ එන දෙයට ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියන එක. මේ වගේ මට්ටමට ඒ පුජ්‍යලයා භාවනාව හරහා පූජාකාරීව දිනුනලා තියෙනවනේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඵලයකට පළේට කිට්ටුලා කියන එක. ඒක හරි. එතකොට ඒ පොදිරට කියා ගන්න පුළුවන්. තව කෙනෙකුට කියන්න බෑ. එයාට තව කෙනෙකුට කියන්නත් බෑ ස්ථිර කරලා මට මෙහෙමයි කියලා සැක කරන්න පුළුවන්. සැක කරනවා ඇසි ප්‍රශ්නයක් නෑ. ඒක නෙමෙයි අපි අහන මේ සාකච්ඡාවක් කරන අපිට ස්ථිර ක්‍රමයක් තියෙන්න බෑ. මිනුම් කොළුවත් දිලා මෙයා හරි මෙයා වැරදි කියන්නේ. ඒක කරන්න බෑ කියන එකයි මම කියන්නේ. Tamanne taman හැම වෙලාවෙම කරන්න බිස්නස් එකක් කරන්න හරියනවා කියලා තමයි. වැටෙන්න ඉඩ තියෙනවා. වැටුණොත් තමයි බාර ගන්න. නෑ මේ බිස්නස් එක 100ක් හරිනවා කියලා කියන්න නම් හරි ගියට පස්සේ කියයි. හරි ගියන් ඉස්සෙල්ලා කියන්න බෑ. ඒක තමයි ගුරුවරු විකුණලා සල්ලි හම්බ කරන්න හදන්නේ. ඒ කණමිණියගේ දෝෂ මිසක ගුරුවරගේ දෝෂයක් නෑ. කෑවොත් කවරේ ලාභෙට තියෙන නිසා මේක කියලා එනදී ඒක කපා. මේකේ ප්‍රශ්නයක් නෑ. ඒක නිසා අපිට අපේක්ෂා කරන්න බෑ මේ ඒ වගේ පොදු මිනු කෝදුවක් පොදු යාරේ කෝදුවක් මෙයාන සමාර්ගස්තයි මෙයා පලස්තයි කියලා ඒක විශේෂය තමයි අයිතින්ත විශේෂයක දඟල දඟලීමක් ඔබ තියෙන්නේ ස්වාමීන් වහන්සේ ආර්යකාන්ත සීලය තුලින් ඒක අපිට දකින්න බැයිද? ආර්යකාන්ත සීලය තමයි ආවිකප්පසාද කියලා කියන්නේ ආර්යකාන්ත සීලය කියන්නේ කොහොමද වර්ගීකරණය කරන්නේ? නාමකරණයක් කරන්නේ. දිවිමින් අපි සීලය රකින්නවා කියන තැනට අපි දිවිනේ රකින්නවා කියලා කියනවා කොහොමද මොකද්ද පාට යාවේ? Taman විසින් Taman ජීතින් ඇත්තටම විශ්වාසයක් තියෙනවා නම් Taman ඕනෙත් නැහැ මාර්ගස්ථත පාස ලෙවල් එක ඕනේ නැහැ. Tamanට යන්න ඕනේ නම් ලෙවල් එකක් ඕනේ. දැන් මෙතන තියෙන්නේ Tamanගේ කාටද සංනිවේදනය කරන්නනේ. දැන් Tamanට සාහිතිකයක් ගන්න සාහිතිකයක් ගන්න ඕන කියන්නම සද්දාවේ අඩුකමන්නේ. ඒ ප්‍රශ්නේ මතු වෙන්නේම සැකේ තරහා. ශ්‍රද්ධාවරා නෙවෙයි. ප්‍රශ්නේ මතු වෙන්නේ විචිකිච්ඡාව හරහා. ඒ විචිකිච්ඡාවත් එක්ක මේ ශ්‍රද්ධාව ගලපන්න හදනවා කියන එක ඒක කරන්න බෑ. ඒක නිසා අපි යනවනම් හරියට හරි වැරදුනත් හරි. යනවනම් ඔය ප්‍රශ්නේ අහන්න ඕන ගමන් නැහැ. අවසරසන උපදී මෙහෙදී අපි කෙරුවා ඔව් ධිතානපසන සූත්‍රයේ ඉස්ලාම් පෙන්ලා දීලා තියෙන උපදි පිළිබඳව උපදි දැනගන්න ඕන උපදි ඇති නැති බව කියලා. ඒතකොට උපදි කියන එක පෙන්වන්නේ කර්ම ශක්තිය කියලා. එහෙම නැත්නම් මේ භවයේ පදනම භවයේ රඳාපවතින පදනමක් කියන උපදි කියන එක ඥානানন্দ ස්වාමීන් වහන්සේ සඳහන් කර තියෙනවා අපි යමක් කමක් කියලා හම්බ කරුවා නම් යමක් මේ ජීවිතේ. ඒක තේරෙම උපදි වෙනවා. ඒක ණයට හිටිනවා. අපි දැන් හම්බ කරන දේවල් අයට තියාගෙන හම්බ කරන්නේ. ඒ ඔක්කොම වැයට හිටිනවා. උපදිපැත්තට යනවා. උපදි සම්පatti කියලා කියන්නේ භව සම්පatti. හැබැයි ඒකම තමයි බබේට බඳින එක. අපි යම්තාවක උපේලා තියෙනවා නම් ඔය හැම එකකින්ම හැම එකක්ම අතාරින්න වෙනවා. වැඩියෙන් හම්බ කරපු ගාන වැඩියෙන් අතාරින්න වෙනවා. ඉතින් ඒ නිසා උපදි නිරුපදි තත්ත්ව කියලා කියන්නේ නොසලෙන ප්‍රතික්‍රියා නොකරන தත්තේ සර්වඥයන් සඳහන් කරලා තියෙනවා මේ ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තන අනෝච පරන්දහෙය පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන පුසෙයුම් පස්සා කියලා. මහන්නේ මේ ගමේ හිටියත් අරන්නේ හිටියත් අපිට සැප දුක ස්පර්ශ කරනවා. ජීවේ හිටියත් පැවිදි හිටියත් රහත් තුනක් නැතුණ සැප දුක ස්පර්ශ කරනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තන අනෝච පරන්දහෙය මේක අනුන් කෙරුවයි කියලා හිතන්නත් එපා මම වදාගත්තයි කියලා හිතන්නත් එපා. දුක සැප දුක් දෙකේ වෙනසක් ඔය කොච්චර භාවනා කරලා කියලාත් වෙනසක් වෙන්නේ නැහැ. දැරීමේ ශක්තිය විතරයි වෙනස් වෙන්නේ. ප්‍රසන්ති පස්සාව උපදින් පරිච්ඡ මේක සැපක් හෝ දුකක් වෙන්නේ ඔබේ උපදී හැටියට. ඔබේ යමක් කමක් කළා හැටියට තමයි නැත්නම් තමන්ගේ අගයන් ආඩම්බර වල හැටියට තමයි මේක සැපද දුකද කියලා වෙන්නේ. නිරූපදී නම් හිත යාගේ හිතට සැප දුක් ස්පර්ශ කරන්නේ මම අහවලයි කියලා අඳුරගන්නතොත් විතරයි සැප දුක් ස්පර්ශ කරන්නේ. මම කිසිවෙක් නොවේ කියලා හිතන එකනට සැප දුක් ස්පර්ශ කරන්නේ නැහැ. යපක් අපිට ස්පර්ශ කරන්න නම් මමෙක් ඉඳලා ඉන්නවා. ආකාශයේ රාත්‍රියට පුරාවට ආලෝකයේ තියෙන ආලෝකයක් තියෙන නම් ආලෝකයේ තියෙන බව පේන්න ප්‍රති ඒක ඒක නියෝජනය කරන වස්තුවක් උඩ තියෙන වස්තුවක් නැත්තම් කළු පාටකට තියෙන. ආකාශ වස්තුවක් ගිය ගමන් ඒකට ආලෝක වැදිලා ආලෝකයේ තියෙන බව පේන්නට පටන් ගන්නවා. පෙන්වන දෙයක් නැත්තම් ආලෝකයක් තියෙන බව පේන්නේ අභ්‍යවකාශයේ මුළු රාත්‍රියේ සම්පූර්ණ එළියයි. අපිට පේන්නේ අන්ධකාරය මොකද ඒක හැප්පෙන්න දෙයක් නැති හින්දා. හැප්පුණොත් හැප්පිච්ච දේ එළිය පේනවා. ඒ වගේ මේ ලෝකේ තියෙන සැපදු අපයන්ගේ වදින්නේ මම කියලා අල්ලගත්තත් විතරයි. නැත්තම් මේ සැපදු කෙව පාසල යනවා. ඒ අල්ලන මදේට තමයි උපති කියලා කියන්නේ. උපති කියන්නේ. ඒ ඒත්තකට යන්න පුළුවන් පලස්ත ගාමී සුතෙන් යන්න පුළුවන් ඕනම කෙනෙකුට. අහලා බලලා මෙහෙම එකක් ලෝක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේක ඇත්තක් වෙන්න පුළුවන්ද? සුතේදී තියෙනවා මම පාරේ යනකොට කවුරු හරි අපි දැන් කියමු මම පාරේ යනකොට කවුරු හරි අඩෝ කියලා කතා කරනවා කියලා. මට කියලා හිතුණා ඉතින් මට හිතන නඩක් කරනවා. මට නෙවෙයි අල්ලපු දෙයක් කාට කියලා හිතුවා මට ප්‍රශ්නයක් නැහැ. එතන නරක නමක් කියලා යකෝ කියලා හරි කතා කරනවා. ඒක මට කියලා හිතුවොත් මවෙන්නේ කොට මේ මිනිහා මෙහෙම කතා කරලා ගැටේ මට නෙවෙයි කතා කරන්නේ වෙන කාට හරි න ะ කුමාර සිංහ අතර බයිනකොට ළඟ ඉන්න කෙනා අන්න මොනවද කියලා උඩ බයිනකොට ඌ පස්සට අනිත් එකා එමෙ අන්න මහත්තයා මොනවද කියන්නේ අර මනුස්සයා දන්නේ නැහැ මේ මාසේ බයින්නේ කුමාර සිංහ කුමාර සිංහ අර වෙලෙලා කියන මේ තම්සන අර දෙන්න බලහිනවා මෙයා පැත්තට hina වෙලා නිකන් ඉන්නවා වදින්නේ නැහැ ඒකේ සුත්තයෙන් අල්ලන්න ඕනේ. ඒකේ චින්තාවේ වශයෙන් අල්ලද හැකි අපිට විච්ච සිද්ධියක් දැකලා අපිට ඒ වෙලාවේ ඒ කේන්තිය ගියේ මම එතන ඒක ඇසියුම් කරගෙන හිටපු නිසා. තිසා තිතරජරවන්ට තරහ ගියා මේ මේ කවුද මට තිස්ස කියලා කතා කරන්නේ කියලා. විදු මහතනසේට තිස්ස කියලා නේ කතා කරේ රජුරෝ ඒ මහරජා කියලා කතා කරේ නෑ. තිස්ස කියලා බලනකොට ආ බලනකොට එන ස්වරූපේ පැවිදි ස්වරූපයක් නිසා තෙදවත් කෙනෙක් වෙන්න ඕනේ. වසලේකට බෑ රජුරවල තිස්ස කියලා කතා කරන්නේ. ඊට පස්සේ ඒක ඒ රජුරෝ මම රජෙක් වශයෙන් ඇඳගෙන හිටු නිසා තමයි. ඉතින් වගේ අපිට හැම වෙලාවෙම අපිට රිදෙන්නේ අපි ඇන්දොත් යුනිවර්සිටි ගැන අපි අඳිනවයි කියලා. මම අහවලයි කියලා මව අගත්තොත් ඒකට තමයි වදින එක වදිනේ. මම කිසිවෙක් නෙවෙයි නම නිකන් සිරිබිලිස් නං නොකිසිවෙක් නං කවුරු මොනවා කිව්වා. ඒ නිසා අර කවුරුට බයිනකොට ඉතින් හිතනවා මම විතර පොට පොට වැටලා වෙන්නදී මං කියලා කවුද හිතන බනිනවා. ගහලා එතන විහිළුවක් විතරයි තියෙන්නේ. ඒ අර මොකද්ද මේ චිත්‍රපටයක් මම දැක්කා අයියා මල්ලි දෙන්නම රඟපාන එක මනුස්සය නබලක් දෙන්නම නියුණු. ඒකේ හරි සෙල්ලක්කාර ඒක හරි නිස්සත්තයි. අර සෙල්ලක්කාර එක කඩේකට ගිහිල්ලා හොඳට හොටලෙල්ලා කාලා කාලා කාලා හොරෙන් පැරලා පයින්නුන නිස්සද්දක ඇවිල්ලා ඒ මේසෙන් වාඩි වෙනවා. වාඩි වෙච්චාම ඌට බිල දෙනවා වේටර් ඇවිල්ලා. දෙන්නම එක විදියයි. ඊට පස්සේ අයින්සකෝ කියනවා මේ මම මම මේ දැන් ඇවිල්ලා මේ ඔය ජීව ආඩුනේ මම තා කාලා නැහැ මට කන්න ටිකක් ගෙනින් කියලා. ආ වේටර් අඩු වල්ලාන ගිහිල්ලා පොලිසියට පාර දෙනවා මේස කාලා කාලා සල්ලි දෙන්නේ නැහැ කියලා. අර කාලා පැනලා ගියේ කා අයියා. ඌ hina වෙ පිටිවසල බලා ඉන්නවා දැන් වේටර් දෙන්න එනවයි. එක විදිහටම හැදලා තියෙන ඌ හොඳටම කාලා ඌට කණ්ඩත් නැහැ කුටික් කන්න අපි හැම තැනම ගිහිල්ලා වගේ කවුරු හදපු චරිතයකට රින්ගන තමයි මෙතෙක් කල් බැනුම් ගහලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි පුංචි කාලේ අපි භාෂාව තේරුම් නැති කාලේ අපිට බැනපු එකක්වත් මතක තියෙනවා. කොච්චර අපිට බයින්ද අපි කොච්චර කක්ක කන්නේද කොච්චර මේ බිම අම්මලත්තට කොච්චර ගහන්නද අපි නමක් දන්නේ නැහැ අපි කොල්ල කෙල්ල දන්නේ නැහැ බැන්නට වදින්න තැනක් නැහැ නේ. ගහන්න තැනකුත් නැහැ නේද? අතපය දිග ඇල්ල ගහන්න හොම්බතල එන ගහන්නත් බෑනේ පොඩියෙකුට. අම්මලා දත්තුල ගහන්නෙත් නැහැ. දැන්වත් අපිට පොඩියෙකු වෙන්න පුළුවන් නම් අන්න අන්නාතුල කෙනෙක් බවට මොකද්ද අපිට රකින්න තියෙන්නේ? ඊට පස්සේ අත්දකින්න පුළුවන් එක අත්දකව දවසේ පේන්න පටන් අර ගන්නවා මේ සමාජයේ ශිෂ්ටාචාරය හරහා අපිට අන්දනවා. අන්දලා ඌට ලේබල් ගන්නවා. ඊට පස්සේ ඌට ගන්නවා. අපිට කිව්වා මේ ශිෂ්ටාචාරයට අයිති නැහැ. කියලා ඕනේ ලේබල් එකක් මට දීපන් දෙන දඬුවමක් දීපන් මම ඔය එකක් ගණන් ගන්න කියලා හිතුවොත් මට හිතම නාම ගන්න දෙයක් නැහැ. ඇඟට වේදනාව දෙයි. හිරේ දමාවි. අපිට ප්‍රශ්නයක් නැහැ. මේ උපදී සම්පatti එන්නේ මතක තියාගන්න ශිෂ්ටාචාරය හරහා. මේ අපි හදාගත්ත ශිෂ්ටාචාරය අපිට හම්බෙච්ච ඵලයක් තමයි උපදී සම්පatti. වැද්දෙකුට ශිෂ්ටාචාර වින්නත් මොකට උපදී ප්‍රශ්නයක් නැහැ. ඌ ඒ වෙලාවට පොගලක් අරගෙන තල්ලා ඒ ගලෙන් මොකක් හරි ගහලා වැඩ අරගත්ත කියලා දාලා ගියා. අය දරුවන්ට දෙන්න බූදලයක් ඇත්තේ නැහැ, කීර්ති නාමයක් ඇත්තේ නැහැ, රෝලිය ටිකක් ඇත්තේ නැහැ. ඒකට උට උපදි සම්පatti නැහැ. උපදි උපදි සම්පatti නැති නිසා උපදි ප්‍රශ්නකුත් නැහැ. දැන් අපිට වෙන වෙන විශාල බූදලයක් තියෙන එක දරුවන්ට දෙන්න ඕනේ. ආණ්ඩුවෙන් බේර ගන්න තියෙනවා. අනම්මනම් කරන්න ගියා උපදි වැඩි වෙන්න වැඩි වෙන්න විශාල මේ බරක්. නමුත් අපි යන්න හදන්නේ තවත් දියුණු වෙන්නනේ. සම්මාසයේ කියන්නේ උපදී සක්කාය දිට්ඨිය අතර වෙනස සක්කාය දිට්ඨිය තියෙන කෙනාට විතරයි උපදි කියන જાතියක් තියෙන්නේ. මම මෙයා කියන එක අඳුර ගන්න කෙනාට දැන් අපි මේ කැත්‍රිනා කියලා සයික්ලෝන් එකක් ආවනේ ඇමරිකාවේ. ඒ සයික්ලෝන් එක මම කැත්‍රිනා කියාගත්තේ නෑනේ. අපිනේ නම දැන්නේ කැත්‍රිනා හොඳයි නරකයි කියත හැකිද අපිට? හැතරන අර සයික්ලෝන් එකට වැඩිය හොඳයි නරකයි කියන්නේ මොකද ඒක අපි දන්නේ ඒකත් මිනිස්සෙක් වගේ දෙයක් කරනවා නමුත් මම කරයි කියලා කැතරිනා කරන්නේ අපි නමක් දැම්මම මොකද මේ සුළුසුලඟක් අවුවක් වැස්සක් මිනිසු කරන දේවල් කරනවා නමුත් ඒගොල්ලෝ මම කියාගන්නේ ඒ ලාභ සත්කාර මොනක බලාපොරොත්තුකුත් නැහැ ඒක මැරෙන්න දෙයක්කුත් නැහැ වල දුක් විඳින දෙයක්කුත් නැහැ නිවන් දකින්න දෙයක්කුත් නැහැ නමුත් මේ සංසාරය අපි පුරාවට මේ හේතු සම්පත්තිය නැත්නම් කර්ම මේ හේතුඵල අනුව අපිට යම් යම් දේවල් අපේ හරහා සිද්ධ වෙනවා අපි සේරම මම කරා කියලා මගේ කියලා අල්ලා ගන්න තාක් දරා ගන්න බැරි දුකක් අල්ලගෙන තියෙනවා. ජාති කියන මේ ඔක්කොම ඔබ හිතියත් නැතත් හේතුඵල ධර්මයේ සිදු වෙන දේ ඕකේ ඒ කර්ම නියාමයට ධර්ම නියාමයට දාලා හිටපන් කියලා. අනිත් හැම සතෙකුටම වැඩිය හැම ගහකට කොලකට වැඩිය මනුස්සයා කියන සතා අන්නේක මම කියා ගන්න ගන්න උත්සාහය මේ උපදී යමක් කමක් වලට තියෙන ආශාව නිසා තමයි වෙන්නේ. ඒ යමක්කමක් තමයි අපිට තම තමන්ගේ යමක්කමක් හැටියට තමයි අපිට දුක කියනවාද මම කියලා කියන්නේ ඇත්තටම වක්‍රාකාරයෙන් හේතුඵල සම් පිළිගන්නේ නැහැ කියලා අනිවාර්යයෙන්ම නිත්‍ය සමය අනිත්‍යතාවය පිළිගන්න කැමති නැහැ දුක්ඛත්වය පිළිගන්න කැමති නැහැ අනාත්මත්වය පිළිගන්න කරා මමත් පොරක් වෙන්න හදනවා. ඒ හැම වෙලාවෙම අපි සබදාගම විරුද්ධයි. වෙන දේ වෙනස් කරන්න උත්සාහ කරනවා. ඒ වගේම පිරිසත් එක්ක අනිවාර්යයෙන්ම ගැටුමක් ඇති කරනවා පෙනී හෝන පෙනී. ඒකට කියන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි දැන් වෙන දේ වෙන දේ අනිවාර්යයෙන් වෙනවා කියන මට්ටමට හිත දිනුනා කියලා කියන්නේ මමත්වයේ කියන එක ඉගෙන කියලා කියන එක. ඒක තමයි ප්‍රතිආරක් දක්වන්නේ. ගාන කිව්වේ නැති වුණත් මන්නේ මෙවැනි පටලවිල්ලක මම ඉන්නේ. ඒක ඉන්න තාක්කල් මම ඉස්සරහා බලන්න ගියාට පස්සෙන් පස්සට යන්නේ. උත්තර බැලුවට මට දකුණ පේන්නේ කියලා හරි දන්නවනේ. දැන් එහෙම නෙවෙයි පේන දේ තියෙනවා, තියෙන දේ පේනවා කියලා නෙමෙයි ගමන යන්නේ. ඉතින් හොදලා කොට ගන්න බෑ කාටවත්. තීමනස කියනවා නෙවෙයි මට මේ පෙනිලා නෙමෙයි කතා කරන්නේ. මේ තියෙනවනේ මේක. බුදුහාමගෙන තියෙනවනම් අල්ලගනි. පුත්ක පුත්ජනේ හැමක් තියෙනවා කියනවා එතන නෑ කියලා හිතාගනි. ආර්යනාදල හැමක් තියෙනවනම් ඒක පුත්ජනට පේන්නේ නෑ කියලා හිතාගනි. ඔළුවෙන් හිටගෙන ඉන්නේ කියලා හිතාගනි. ඔය තියෙන්නේ පොඩ්ඩක් කියලා නිකන් බලලා හිටපන් තියෙනවද කියලා ඕක ක්‍රමයෙන් වෙනස් වෙනවා. ඒක එක සැරින් අපිට මතවාදීව කරන්නත් පුළුවන්. ඒක චින්තාමයයි. ඒත් ඒක සාක්ෂාත් කරන්න වෙන්න ඕනේ. ඒක තමයි බුදුරජාණන්සේ ප්‍රතිපදාවක් වෙන්න දුන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. නමුත් ඒක මේ ලේසි නෑ. මොකද අවුරුදු 10 ගණන් කන්ඩිෂන් වෙලා තියෙන්නේ. අවුරුදු 10 ගණන් අපි ඒක ඇබ්බැහි වෙලා. එක ජීවිතයක නෙවෙයි අවුරුදු මේ ගණන් ඇබ්බැහි වෙච්ච නිසා හරියම ප්‍රත්‍යක්ෂයට ඇත්තටම ඒක වැඩිපුරම ප්‍රත්‍යක්ෂය කියන්නේ පරයන්ක හරහාම පච්චෙන් ලෝක තාමත් ඉක්මනින් කරගන්න පුළුවන් වෙන්නේ නැත්නම් ඉදිරියදා කටයුතු සහ සක්මන වගේ පියවි ලෝකත් එක්ක කටයුතු කිරීමෙන් ඒ ගැටේ වැදෙන හැටි තමයි ගැටේ ලියන්නේ ප්‍රතිශතය ගත්තොත් නම් හුඟ දෙනෙක් කියන්නේ පරයන්කේ තමයි. සක්මනේ ටිකයි ඊට පස්සේ ඉදිරියදා වැඩනකොට විවත් ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම පොව් යකාගත්තට ගන්න වෙනවනේ පරයන්කේ. ඒ ඊට අතන හරි අල්ලගන්න ලේසි පරිශනාකාරය අල්ලගන්න ලේසි ඊට පස්සේ ෆීල් එකට දාලා කරන්න. ෆීලින් එකක් කෙනා ඊට පස්සේ ෆීලින් එක ආපහු අනිවාර්යයෙන් මේක තමයි ජීවන ආජීවය කියලා. ආජීවය කරගන්න දන්නේ නැත්නම් ආජීවයට හරව ගන්න දන්නේ නැත්නම් අපි කොච්චර බාහන මැදත්තාලා ගෙදර ගියත් ආයෙත් හිටපතන බලන්න. ඒක ප්‍රයෝජනේ මේක ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන්න දන්නේ නැහැ. පරංගෙ නැගිටට පස්සේ වැඩි කොටසක් තියෙන පරංගෙට තුනට වඩා අපිට. අපි භාවනා කියන වචනේ අර්ථකථනය දෙන්න දන්නේ අපිට කියන්නේ අපි භාවනා කරන කෙනා ඇති ගහන තකුඩක් අත්‍යයයි. භාවනා කියන්නේ සතිය කියලා ගත්තොත් ඉරියව්වෙන් නිදහස්, වෙලාවෙන් නිදහස්, තමගේ හිතවිලි වලින් නිදහස්. අපිට ඒ අර්ථකථනය වෙනස් කරන්න බෑ. අපි ඉන්නේ භාවනා කියලා අර හදාගත්ත චිත්‍ර රූපයක. ඒ ඒ කතාව හරහා තමයි බබාලට මේ පෙන්ලා දෙන්න වෙන්නේ. ආව් ඔව් ඒක තමයි භාවනා කියලා ඒකෙන් පටන් ගන්නවා කියලා දෙනවා. දීලා ඒතර ඒවල් ටික ටික ටික ටික පොදු කරන එකයි තියෙන්නේ. මහරාවුලා සූත්‍ර ස්වාමීන් වහන්සේ උත්තර කරන්න ওই විදිහට වැඩිපුර يعني පරයන්කේට යනවා මුලහරි ක්‍රමානුකූලව පරයන්කෙන් පරයන්කේදී වුණත් මේ භාවනාව වෙන දෙයකට වඩා භාවනාව නුවණට යොමු කරන්න කියන වචනයක් නේ ස්වාමීන් ඒ සූත්‍ර විස්තර ගන්න. හැම තැනම සර්වඥාන්ත ඒක තමයි කියලා තියෙනවා. පහු වෙනකොට ආගමක් හදාගත්තනේ අපි මේකෙන්. ඊට පස්සේ කරන්නේ. එච්චරම විවෘතව රැඩිකල් වාදියෝ පෙන්නපු දේ අපි මේ අයිතිකාරව හදාගෙන මෙහෙමයි කරන්න ඕන කියලා පොත්පත් ලියාගෙන දැඟලුවාට පස්සේ අර සරල අදහස ටිකක් සංකල්ප කරගෙන තියෙනවා. නැත්නම් භාවනාව කියලා කියන්නේ සබ්බාධෝ සූත්‍රයේ සෝවාන් වෙච්ච කෙනාගේ වැඩකට. අන්තිමේ. සෝවාන් වීම සිද්ධ වෙන්නේ ඇත්ත දැකීම. ඇත්ත දැකීම සඳහා භාවනාව නෙමෙයි පිටර දෙන්නේ ඊට පස්සේ තමයි ආසේවනා පහතබ්බා පරිවර්ජනා පහතබ්බා ඔක්කොම ඉන්නේ දැක්කරලා කියලා දැකිල්ල ඉතින් හැංග රිදෙන්නවත් දකින්න. يعني භාවනා කරන්න පටන් ගන්න කලින් දකින්න කියන එක කරන්නේ. ඒ ආනන්දසප්පයි සූත්‍රය සඳහන් කරලා තිනවා පොට්ටපාද සූත්‍රය සඳහන් කරලා තිනවා කැලෑවට යන්න ඉස්සර වෙලා අරඤ්‍යගත වෙන්න ඉස්සර වෙලා කරන් තියෙන වැඩ ටික. ඊට පස්සේ තමයි කොට අරඤ්‍යගත වෙන්න ඔබ සුදුසයි කියලා. ඒ වැඩ ටික බලනකොට අරඤ්‍ය යනකොට වැඩි වෙලා. යනකොට වැඩේ වෙලා ඒ තරම් විතරයක් තියෙනවා ඒ ටිකේ කියන්නේ ඕන කෙනෙකුට ගිහිව ඉඳගෙන කරන්න පුළුවන් කියන්නේ. ඒක ඒකට ආයේ මේ මේ පැවිදි වෙන්න අනම්මන මොකුත් ඕනේ නැහැ කියලා. නමුත් අර හදාගත්ත පැවිදි ආයතනය නගීයන්ට මේක කරන්න බෑ කියන පදනමක් අබෞද්ධයන් මේක කරන්න බෑ කියන පදනමක් හදාගෙන මේකේ මතවාද ගොඩනගා ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ අයිතිවාසිකම් කියන්න පටන් අරගත්ත නෑ නෑ මේ මේ දේවල් මූලික දේවල් නේද පටන් ගන්න බෑ. නමුත් සරුවත්සන්සේ කියන ඔය උඹලා කියන දේවල් වලට යන්න ඉස්සෙල්ලා හිත මෙන්න මෙච්චරක් හදලා තියෙන්න ඕනේ. හදුවාට පස්සේ තමයි අරණ්‍යගත වෙන්න සුදුසු වෙන්නේ කියන්නේ. පැවිදි වෙන්න සුදුසු වෙන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ කියලා කියන්න සුදුසු වෙන්නත් මෙච්චරක් බහන වෙලා තියෙනවා. ඒක ඒක ඉවවාද මේ ඒත් මං කියනවා තමන් ওই මේ අදහස දන්නවනේ කවුරු මොන විදියට තමන් නොමගරින්ට හරියත් පාරනම් තියෙනවා. පාර නම් ක්ලියර්. නමුත් අපිට රාමුවෙන් පිට යන්න දන්නේ නැහැ මේ. ආසරයි සංස මේ ඔය සංගරත්නයේ ಗುಣ කියනකොට සංස ඒකේ සඳහන් වෙන සංගරත්නය කියලා මේ අෂ්ටාරි පුද්ගල මහා සංගරත්නයනේ. ඔව්. ඒකේදී සංස රාහුණියෝ බාහුණියෝ දක්ඛිනියෝ කියලා එයාලගේ සූස්කම් වගේක් කියනවනේ සංස. ඔව්. ඒ නිසා අෂ්ටාරි පුද්ගල මහා සංගරත්නය ගැන කියන හින්දා දැන් ගිහි කෙනෙක් මාර්ග ඵලයක් ලබලා තිබ්බොත් සංස එයාලත් එතනට සංගරත්නේ ಗುಣ වශයෙන් අයිති වෙනවා ඵලයක් ගන්න ඕන මාර්ගස්තු උනත් මාර්ගස්තු උනත් ඇති මේ සංඝ භික්ෂු කියන නම බුදුහාමුදුරු අර්ථ දීලා තියෙන සංසාරේ බය දක්නා වූ සංසාරේ බයෙන් ගැලවීමට කටයුතු කරනවා අපි දකින්න තට්ටේ බාන එකයි ඊට බාන රවුල බාන එකයි නාසියන්නිකාය රාමජනිකායයි මේ පස්සේ අදාගත්ත සංස්ථා පස්සේ ආගත ආයතන බුදුජානනාංශේ බාහ්‍ය මේ මිනිය දැක්කට පස්සේ භික්ෂුන් වහන්සේට කිව්වා ආදාන කරන්නයි කියලා භික්ෂු කරගෙන ගෞරව කරන්න කිව්වා අමු ගියා. පස්සක මානු කිසි කෙනෙක් පැවිදිලෙන්නේ නැහැ භික්ෂු කියලා ආරාධනා කරා. බුදුන්සේ කතා කරන්නේ භික්ෂු කියලානේ. මේක මෙහෙම ගියුකට කතා කරලා ඒ භික්ෂු කියලා බුදුන්සේ කතා කරොත් එයා ශූර පෙරවිච්ච 65 පිච්ච කෙනෙක් වගේ ඉදිරියපත් වෙනවා ඒ භික්ෂු භාවයේ. අපිට අපි දැන් කිව්වොත් එහෙම මේ මිනිස්සේ නිකන් සිවුරක් පුරවන්න දැන් මේ ළඟදී පත්‍රය දාලා තිබුණා. ඒ චිත්‍රපටි වල මඟ පානවා. එහෙම කරන්න දෙන්න එපා. ඒක එක කෙනෙක් එක කෙනෙක් කරන එකට ස්ටෑන්ඩඩ් එකක් තියෙන්න ඕන කියලා භික්ෂුන් වහන්සේලා කියනවා. ඒ කියන හැමලුගත ස්ටෑන්ඩඩ් එකක් නැහැ. දසසිල්ලත් නැහැ. ඒගොල්ලෝ කියන ඔක්කොටම එහෙම සිකුරන් දෙන්න දෙන්න බෑ. ඔක්කොටම එහෙම චිත්‍රපටි රඟපාන දෙන්න බෑ කියලා කතා කරනවා. මේව ඔක්කොම දේශපාලනේ විතරයි. බුදුරජාණන්සේ අපේ ඉදිරියට මේ ලෝකයට ආවේ ඕවා කියන්නේ නෙමෙයි. බුදුරජාණන් ආයේ මේ තියෙන ප්‍රශ්න අයින් කරලා ගැටුම් අයින් කරලා මොකකින් මානසික ආතතිය ඇහිගෙන ඔබ ජොලිය හිටපන් කියන්නේ. අපි යෝනේ බුද්ධාවකට ඉන්න ගිහිල්ලා ආයතන පිටුවගෙන ඔය ප්‍රශ්න ඇති කරගෙන කියනවා. ඒක නිසා එකයි මට කියන්න තියෙන්නේ Tamange වැඩේට ඔය කාටවත් ගහපා දෙන්න ඕනකමක් ඇත්තෙත් නැහැ, සංනිවේදනයක් ඕනෙත් නැහැ. Tamange විශ්වාස කරගෙන ගියොත් ඒක බලක් කරන කවුරුත් ලෝකෙ ඇත්තෙත් නැහැ. නමුත් ඒට යන්න කොන්ෆිඩන්ස් මැදි අපිට අරගොල්ලෝ මේගොල්ලෝ එහි කිව්වේ නැත්නම් අරගොල්ලෝ මේගොල්ලෝ අපිට හොඳයි හොඳයි කියනත් අපිට යන්න බැපි වැටෙනවා. ඒ මොකද අපිට විශ්වාසය මැදි කරා. අපේ ශ්‍රද්ධාව මතිකම මම යම් කිසි මතක ශ්‍රද්ධාවට පස්සේ කවුරු මට හොඳයි කිව්වත් එකයි නරකයි කිව්වත් එකයි මගේ ගමන මම යනවා. ඒක තමයි සංඝ කියන මාත්‍රමට ඒතකොට අර ගිහි ලෝකේ ඉන්න එක්කෙනත් මාර්ගඵල පුද්ගලයෙක් නම් එයාලට ඒතකොට සාංගික කරලා දානයක් පූජා කරතයි සම් නෑ සාංගික දාන දෙන්න හදන්නේ කාටවත් පින් කරගන්නනේ ඒ මිනිස්යාට කවුරුත් දාන සාංගික කරලා දුන්නත් එකයි නැතත් එකයි. එතකොට ආයතනයක් එක පුද්ගලයා සම්බන්ධ කරන්න ඔය ප්‍රශ්නේ ආන්නේ. සාංගික දානයක් දෙන ආයතනයක් තියෙනවා. දාන පිළිගන්න මිනිසයා ආර්ය පුද්ගලයෙක් වෙන්න පුළුවන් නැත්නම් ගිහියෙක් වෙන්න පුළුවන්. එනිසා සාංගික වශයෙන් බාර ගන්න බෑ. මොකද සාංගිකකම කියලා තියෙන්නේ ආයතනයක්. බුදුසසුනේ ඇති කරපු ආයතනයක් හා සම්බන්ධ නීති සංග්‍රහයක්. ඒක වෙනම ඩිෆයින් කරලා තියෙනවා. නිවන් දකින්නයි කියන එක ලෝකෝත්තර තැනක්. ඒක ඩිෆයින් කරන්න බෑ. මේක ඩිෆයින් කරපු සමාජ තත්ත්වය. මේක මේක කන්වෙන්ෂන් එකක්. මේක මේ සම්මුතියක්. ඒකට මේ දෙකේදී විපස්සනා කරන්නයක් කරනවා ඔබ කරේ දාගන්න යන්නේ. බහනතුත් කරන්න බෑ මොකද අපි මේ ඩෙන්ටිටි එක නැති කරන්න හදනකොට ඩෙන්ටිටි එකක් තියෙන දේවල් එක වැඩ කරන්න ගියාම හඳුනා ගැනීමක් ඇති දෙයක් කතා කරන්න ගියාම පටලැවෙනවා තවත් තවත් මානයක් තවල් දා ගන්නවා කියන්නේ අනවශ්‍යයි. අනවශ්‍ය මානයක් දා ගන්නවා. අනවශ්‍ය රාමුවක් දා ගන්න හදන. ඒගොල්ලන්ට කියන්නේ සාංකික දෙන්න මේ මම සංගයද නැන්නේ. ආ බොහොම හොඳයි. නා සංගය ළඟට යන්න. ප්‍රශ්න නැහැ. මයි තරහකුත් නැහැ. මම ඔයාලට කොන්ත්‍රාත් සයින් කරන්න එන්නෙත් නැහැ සංගය වලදී. ඕගොල්ලන් ඕන කරලා තියෙන සංගය තරහ දෙන්න දීලා. දැන් මේ ඇවිල්ලා කවුරු හරි කිව්වොත් එimhe අපිට කොච්චර දෝ පිං සිද්ධ වෙනවා කටලිවිංකමක් කරන්න ඕනේ කියලා. ඉස්සන් වහන සංඝරත් පිරිවක් පූජා කරනකොට කොච්චර වෙනවද ලෝක හොඳම තියෙන කටලිවිංකම කියලා. අපි කියන්නේ මේ කරුණා කරලා මේ කුරුළු පිල්ලලට ගල් ගහන්න එපා. ඌල ගන්න මේකම ගිල කරගන්න. මෙහෙ නෑ කටලිවිංකම්. මේක හොඳ නෑනේ. කන රත් වෙන්න ගහනවා. ඔබ මේ ගොඩ ඉඳලා කරන්නේ නැහැ අපි මේ පැවිච්ච පිළිවිස පැවිච්චයන් ඇවිල්ලා මේ කටයුතු කරන්නේ ගිහිල්ලා කියන තරක් කරගන්න. එතින් ආවට පස්සේ ඉතින් කියන්න වෙනවා බාධා වෙන්නේ. ඔය ආයතන වහරගත්ත මනුස්සත් එක්ක මට්ටමකට යන්න පුළුවන්. ඒ කියන්නේ ආයතන නීති සංග්‍රහ හදපුවා. ඊට පස්සේ ආයතනයේ විවස්ථානුකූලව ගහන්න වෙනවා. නීතියට බලයන්. මම නීති කරු කරන්නේ නැති එකේ මම නීති නැතුව කැලේ ඉන්නේ. ඔබේ නීති ඔබේ දේ විදිහට කරගන්න කියලා කිව්වට පස්සේ එහෙම නැත්තම් එන්න හදනවා මේ අපිට නැති රාමුවක් දාන්න හදනවා. අපිට අපිව රාමු කරන්න හදනවා. අපි ආවේ අපිට වල් ජීවිතේ ගත කරන්න ඕනේ දානේ. අපිට විවේකේ ඔය කට්ටිය හිට ගන්න ඕනේ මං කියනකොට ඔය කට්ටිය ඉඳ ගන්න ඕනේ මං කියනවා. ඌ ගොඩ ඉඳගෙන වතුරේ ඉන්න අපිට කියන හැටි උගන්නන්න වෙනවා. ඒතර කියන්න තමයි ගොඩ ඔය ඉන්නේ. අපි වතුරේ බහිනවා. ඒ බහින වතුරට රෑ කතා කරනවා. ඒක බහින්න බයයි. ඒ නිසා පොඩ්ඩක් මතක් ගන්න කියනවා. ඔබ තඹි ගහන්නේ ගොඩ අතපය දුවනවා. අපි තඹි ගහන්නේ වතුරේ. අපි බිස්නස් එක අපි කරගන්න පඬිසාන්ත කියන්නේ ඒක මහත් එක්ක ඇවිල්ලා ඇත්ත කතාව. මහත් එක්ක ඇවිල්ලා කිව්වා අසවල් තැන දහම් පාසල් කරනවා. අපේ සංස්ථාවේ දහම් පාසල් කරන්නේ ඒක නතර කරන්න කියන. දහම් පාසල් හොඳට යනවා ඇත්තටම. පන්සල් ප්‍රතිපත්තියක් වශයෙන් දහම් පාසල් කරන්න කැමති නැහැ. ඒක අපේ පාදයි කියන. ඒ වුණා මේ වෙලාවේදී කිව්ව වැදගත් ඊට පස්සේ කිව්ව මහත්මේ මහත්ය එහා පිළේ. අපි මේ පිළේ. පැවිද්දන්ගේ ප්‍රශ්න මම බාර ගන්නවා. මහත්ය ජීවිත ප්‍රශ්න බාරම් කරගන්න ඒ ඒ සංගයත් එක මම කතා කරනවා. මහත්ය කතා කරන්නේ. ඒක උනාරි ක්ලියර්. වැද්දගත්ම ප්‍රධාන දායකයර කිව්වේ. මහත්තයා මහත්තයා ගිහියන්ගේ වැඩ බලාගන්න. මම මගේ සංඝයා ගැන බලාගන්න. මහත්තයා ගියා අපේ සංඝයා පැත්තේ. මහත්තයා අපි පිළේ නෙවෙයි. මහත්තයා එහා පිළේ ඉන්නේ. කවුරුවක්වත් එන්නේ නැහැ. මේක හරියට දැලිපිය කපන්නේ කොහොමද? මයිල කැපෙන්නයි, හමන කැපෙන්නයි. දැලිපිය බසන්ට ඕනේ එහෙමනේ මයිල කැපෙන්නත් ඕනේ හමන කැපෙන්නයි. හරියට ගිහර කියලා දෙන්නවනේ මෙන්න මෙච්චර වගේ ලිමිට් එක. බැන්නට පස්සේ මට අද තියන්න එපා. එහෙනම් ඔයා පැවිදිලා ඉන්න. නැත්නම් ඔයා නීතිය විවස්ථාව වගේ විවස්ථා රකින්න කිව්වට පස්සේ පැහැදිලිවම කියලා දෙලා තියෙනවා මගේ ජීවිතේ මා අනන්තවත් කිසි කෙනෙක් මම එතෙක් ගැටලන්නේ නැහැ. හරියටම කියන්නේ පොයින්ට් එක මෙච්චරයි. ඒ පොයින්ට් එකට වැඩ කරන්නේ. ඒකට හැබැයි තමන් කරන බිස්නස් එක තමන් කරන එක පිළිබඳව තමන්ට තියෙන්න ඕනේ විස්තරයක්. බලන්න ස්කයිප් එක වැඩ කරන්නේත් නැහැ. ඊමේල් වල ස්වාමිනවාස දේශනා කළ සිතවිලි සම්බන්ධ මේ සිතවිලි සක්මනේදී හෝ පර්යන්කේදී හෝ නිතරම එන දෙයක් තමයි සිතවිලි. ඒ සිතවිලි එක විනාඩියකට හරි නියුට්‍රලයිස් කරගන්න ඒ සිතවිලි හඳුනා ගන්න හොඳ නරක නරක සිතවිල්ලක් වෙනවා නම් ඒක ප්‍රතිවිරුද්ධ හොඳ සිතවිල්ලකින්ද හොඳ සිතවිල්ලක් වෙනවා නම් නරක සිතවිල්ලකින්ද ඒක නියුට්‍රලයිස් කරගන්න. මේ හිතන දේ කරන්න යනකොට තමයි එතන ගැටලුව මතුවෙන්නේ. නේද මොකද්ද මූලිකම මේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද ළඟා වෙන්න බලාපොරොත්තු වෙන අවශ්‍යතාවය සිතවිලිද අපිට හිතෙනවා නෑ නෑ හිතවිලි වලට මොකද්ද කරගන්න ඕනේ ඒ සිතවිලි සිතවිලි නැතුව ඉන්න එක වෙනාටියට ඒක බුදුහාමුදුරුව අනුමත කරන්නේ නැහැ බුදුහාමුදුරුව අනුමත කරලත් නැහැ බුදුහාමුදුරුව කොම වේදපි කියලා දීලත් නැහැ හිතවිලි නැති කරන්න පුළුවන් ක්‍රමයක් නැහැ මොකද වෙලිය රැල්ල නතර කරන්න හදනවා වගේ ඒක භාවනාවේ પરමාර්ථයක් නෙවෙයි භාවනාවේ પરමාර්ථය කොහොමනක්වත් හිතවිලි නතර කිරීම නෙවෙයි ඒ නිසා ඒක බුදුදහම මේක දැන් කියන්නේ උපාදානස්කන්ධ වල විඥානයේ ඇතිවීම පැවතීම නැතිවීම බලනවා මිසක් නතර කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. ඉතිරිතරනේ සංස්කාරිතරනේ චේතන සංඥා නෙවෙයි වේදනා නෙවෙයි රූප ධර්මයකවත් නතර කිරීමක් කල්පනාව මේක නෑ. ඒකේ එයා ඇති වෙලා පැවතිලා යන හැටි බලන්න ඉන්න එක විතරයි අපිට තියෙන්නේ. නතර කරන්නම් ඒක මගේ වෙන්න බෑ. ඒක නරකයි කියලා මම විනිශ්චය කරන්න බෑ. දෙකම විපස්සනාට ගලපෙන්නේ. ඒ හිතවිලි මගේ නෙවෙයි. ඒ හිතවිලි නරකයි කියලා විනිශ්චය කරන්න මයිට අයිතියක් නැහැ. මොකද හිතවිල්ලක් පහළ වෙන්නේ අ හේතුකව. අනිවාර්යයෙන්ම හේතු සහිතව වෙන්නේ. හේතු නැති කරන්නේ તો හිතවිලි නැත කරන්න බෑ. ගැන මේ මේ කුරුලාවක් එන්න හදන්දි අතින් තද කරන හිටියර කුරුලාව නතර වෙන්නේ නැහැ නේ. කුරුලාව වෙන්නේ ඇඟේ දින විසක් එළියට දාන්න. ඉතින් ආ එළියට දුන්නත් වෙන දණක එළියට එනවා. ඒ නිසා හිතුවේ නතර කරන්න හදනවා කියලා කියන්නේ මේ බඩේ ලියන්න හදනකොට පොරොප්ප ගන්න හදනවා. බඩේ ගමන යන මනසට පොරොප්ප ගහපුවා මොකද වෙන්නේ? අපස්මාර. සර්වවසනාවේ කිසිම වගකීමක් නැහැ පොරොන්දුවක් නැහැ. හිතුවේ නැතර කරා කියලා ඒ හිතවිල්ලක ස්වභාවයෙන් මතුවලා පැවතිලා යන්නේ නැහැටි බලාගෙන ඉන්නනම් පුළුවන්. නැතර වෙන්න ඉඩ තියෙනවා. නැතර කරන්න උත්සාහ කරොත් අනිවාර්යයෙන්ම අපස්මාර රෝග වලට. අද තියෙන භාවනා කරන්න කියලා පිටුව දාගෙන තියෙන එහෙම නැත්නම් මානසික අසහනපත් කරලා තියෙන ප්‍රදේශය භාවනා නොකර ආසානපත් වෙනකොටත් ඒ කිසි වෙනසක් නැහැ. මොකද හේතුව මේ භාවනා කියන එක අර්ථකථනයක් කරගෙන නැහැ. නිර්වචනය කරගෙන නැහැ. බලාපොරොත්තු නැති ප්‍රතිඵල අපේක්ෂා කරනවා භාවනාවේ. භාවනා දෙන්නේ ඇති හැටි දැකීම මිස කිසිම දෙයක් කන්ට්‍රෝල් කිරීමක් නැහැ. කන්ට්‍රෝල් කරන්න යන්න ද්වේෂයක් අනිවාර්ය අවශ්‍යයි. යමක් කන්ට්‍රෝල් කරන්න අනිවාර්යයෙන්ම ද්වේෂය අවශ්‍යයි. ඒකනේ අපිට දරුවාද විරුද්ධ වෙලා තියෙන අපි දරුවෝ කන්ට්‍රෝල් කරන්න. එතකොට දරුවට පේන්නේ අපේ අම්මලා තාත්තා අපේ ටැගිලි ගහන හදනවා, වෛර කරනවා, ද්වේෂ කරනවා. ඒ නිසා ආයශරයක් අර්ථකථනයක් දෙන්න බෑනේ ඔය ප්‍රශ්නේ නැවත මේ මේ ප්‍රශ්නේ වර්ණ ගන්න බෑනේ. මොකද ස්වාමීන් දැන් සක්මනේදී තමයි ගොඩක් දුරට ඔතන තියෙන්නේ දැන්. දැන් සක්මන් කරගෙන යනකොට දැන් හිතෙනවා මට දැන් මේ දේ කොටක්ම නවත්තන්න ඕනේ කියලා හිතෙනවා කියමු. එතකොට ඒක මම ආයෙ හිතනවා නෑ නෑ මම මේක හිතුණාටම නෑ නෑ මම සක්මන් කරගෙනම යනවා. අන්න ඒ වගේ අවස්ථාවකට කොහොමද මොන දෙන්නේ නවත්තන්න. දැන් මොන දී නවතිනවද? ඔය අවස්ථාවේ දැන් මහත්තයා මොන දීලා තියෙන්නේ. මම මම කිව්වදටත් මොන දීලා තියෙන්නේ. එතකොට ඒ ඒ අනුව තමන් කරපු දේ පිළිබඳව තමන් කනගාටු වෙනවද සතුටු වෙනවද නැත්නම් තවදුරටත් පරීක්ෂණ කරන්න කැමැත්තද තියෙන්නේ මගේ අතේ තියෙන පරීක්ෂණ කරන වගේ ඒක ඒක තමයි ඒක තමයි භාවනාව කියන්නේ අපිට කිසිසේත්ම විනිශ්චය කරන්න බෑ නැතර කරනවද නැතර කරපන්ද දිගට කරන එකද පරීක්ෂණ කරන එකද කියනවා පරීක්ෂණ කරනවා නම් අපි ඒ තාක්කල් වැරද්දක් කරගන්නේ නැහැ තාම මනස විවෘතයි දිගට කරගෙන යන්න මොකද කිසියම් මේ ලෝකේ සිදුවෙන දෙයක් එක සිද්ධියකින් අපිට විනිශ්චය කරන්න බෑ. අපිට තියෙන දහස්වර වෙන්න අරින්න වෙනකොට තමයි අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ මේකෙන් අපිට පණිවිඩේ. පළවෙනි සැරේම හසුරවන්නේ කියොත් අපි ඇත්තට පණිවිඩෙත් එක්කනේ වැඩ කරන්නේ හැප්පෙන්නේ පණිවිඩ කාර්යයත් එක්ක. මැසේජ් එක වෙනයි මැසෙන්ජර් වෙනයි. මැසෙන්ජර් ගහුවට මැසේජ් එකට වැඩක් වෙන්නේ නැහැ. මැසේජ් එක ගන්න නම් මැසෙන්ජර් යාලු කරගන්නයි ඕන කරන්නේ. අපි කරලා තියෙන්නේ මැසෙන්ජර්ට ගන්නවා. පණිවිඩ කාර්යයට ගන්නවා. එතකොට අපිට පණිවිඩය හම්බෙන්නේ නැහැ. අර පණිවිඩය ගෙන්න ආපු අර අහිතක මිනිහත් ගුටි ගන්න. ඒ නිසා අපේ ශරීරයෙන් නිකුත්තර කිසිම පණිවිඩයක් අපි දැනගෙන නෙවෙයි බේත් කරන්නේ. මනසෙට එන කිසිම පණිවිඩයක් දැනගෙන නෙවෙයි මානසික අසහන කරන්නේ. ඉතින් වෙන්නේ අර මිරිතලා හිර වෙන එක විතරයි. ලෙඩේට එන්න දෙන එකට වඩා උගාවක් හොඳයි. අපිට උසන් ඉන්න කාලේ කිව්වේ කවදාකවත් ලෙඩක් ආව ගමන් බේත් කරන්න එපා කියලා ලෙඩේ හොඳට උත්සන්න වෙනකන් ශරීර ශක්තියට වැඩ කරන්න කියන්නේ. එතන ලෙඩේ මොකද්ද කියලා අහනවනේ. එද්ද ඉන්න එක වෙදෙක් අඳුරන්නේ නැහැ. ඒක 100 200ක් මම සාතික කරලා කියන්න. ඒක ඔක්කොම යන්ත්‍ර වලට බාර දීලා ටෙක්නීෂියන් බාර දීලා තියෙනවා. පිටිකුටද ලෙඩෙක් එක්ක කතා කරන්න වෙලාවකුත් නැහැ. මොකද ඊගාව ලෙඩ අහන්න පොලිමේ ඉන්න කට්ටියට වෙලා යනවනේ. ටෙක්නීෂියන්ට දානවා, අරයට දානවා දාලා ඒ කියන බේත් දෙනවා මිසක් ලෙඩ බලන්නේ නැහැ. ලෙඩ හිතන ස්පෙෂලිස්ට් තේරෙයි කියලා. ආටිකල මන්ට කියලා තියෙනවා මේ සංඝයා විතර තමන්ගේ ලෙඩ කියන්න දන්නේ නැති වෙන මොනම જાතියක් නැහැ. දොස්තර කාට ගියාම චතුරාර්ය සත්‍ය උගන්වන්නට හදනවලු දොස්තරට. මොකක්ද මහන්තයා මහන්තයා ආපු ලෙඩේ නෑ මහන්තයා බලන්න කොච්චර දුකද සංසාරේනේ කියලා ඒ බණ කිව්වලු හාමුදුරුවෝ. ඒක වේදාගෙන හතේ එනවා මොකද කරන්නේ ස්වාමීන් වහන්සේ එන්නේ බඩේ එකක්ම කන බඩේ එකක්ම කියන්නේ නෑ. චතුරාර්ය සත්‍ය උගන්වන්න හදන දොස්තරට. ඒ නිසා අපේ තියෙන ලෙඩේ දොස්තර දන්නවයි කියලා හිතනවා නම් ඒක ලොකුම ලොකු වැරද්දක් තියෙන්නේ. එනිසා අපිට මේ එන්නේ බ්‍රහ්මණිතේ රක්මන කරන්න බෑ කියලා ලෙඩක්. ඒක හොඳට මොන දෙන්නේ නැතුව උත්තර දෙන්න හැදුවොත් වෙන්නේ මොකද්ද? අපි රෝග ලක්ෂණ වලටයි උත්තර දෙන්නේ. ඒක නැත්තම් මෙසෙන්ජරට උත්තර දෙන්නේ මෙසේජ් එකට නෙවෙයි. ඒකට ඒකට ගෙවන්න වෙනවා. ගොඩක් අල් ගෙවන්න වෙනවා. සුවිනාසනේ ස්පර්ශයේදී ඇහුනේ ඇහුනේ මොකද? රූපයත් ඇසත් ගැටීම නිසා ඩක්කු විඤ්ඤාණයක් ඇති වෙලා අපිට පෙනීම ලබා දෙන්නේ. එතකොට එතන චක්කු විඥානය ඇති වෙනවා කියන එක ප්‍රසිද්ධ කාරණාවක්. නමුත් බුදුරජාණන් වහන්සේ තවත් සූත්‍රයක දේශනා කරලා තියෙනවා රූපෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංකාරයෙන් තොරව විඥානයක් ඇති නොවෙන්නේ. ඇති වෙන්න බෑ කියන එක. අර ස්පර්ශයේදී රූපයත් ඇහත් ගැටීම නිසා චක්කු විඥානයක් එතන උපදිනවයි කියලා දේශනා කරලා තියෙනවා. දෙකම එකයි කියන්නේ. ওই දෙකේ දෙකක් නෑ මේ ඔතන මේ මේ එකක්මයි ඔය දෙපැත්තෙන් කියන්නේ. හොඳයි ප්‍රශ්නේ මොකක්ද ඒකට? දැන් දෙක කියලා තියෙන එකයි. ඔය දෙක ඕක තමයි දෙපැත්තක් ගන්න තැනක් නෑ. මොකද්ද දෙපැත්තක් කියන්නේ? එහෙන් රූපෙන් තොරව චක්ක විඥාන පාලනය කියලා කොතන කරේ කියලා තියෙනවා. කොහොමද මම බාධා කරා වැඩේට මොකද්ද ප්‍රශ්නේ? හරි අපි යන් ඉස්සරහට. රූපයක් සත් ගැටීම නිසා චක්කු විඥානයක් පහළ වෙනවා කියන එක ප්‍රසිද්ධ කාරණාවක්. ඔව්. තවත් වෙන උදාහරණ ආන්සේ දෙනා කරලා තියෙනවා රූපෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංකාරයෙන් තොරව විඥානයක් පහළ වෙන්න බෑ කියන එක. එකමනේ. ඔව්. ඒතකොට අර චක්කු සංපස්සේදී රූපේ ඉතරයි කරලා තියෙනවා. ඒ ඒ කොහොමද ඒ මොකද ඒ ඒ මේ ඒ නිගමනයට ආවේ කොහොමද? චක්කු සම්පස්සේදී රූප විතර දෙන්න ගන්නවා. චක්කු සම්පස්සේදී රූප විතරයි තියෙන්නේ කියන්නේ මොන මොන රූපයක් නෑ නෑ හරි චක්කු සම්පස්සේදී රූපේ විතරයි තියෙන්නේ කියන්නේ මොන පදනමේද කියන්නේ? පොතක තිබුණ එකක්ද අත්දකිපු දෙයක්ද? අත්දකින් තියෙන්නේ කරන්නේ මොකද්ද රූපය එහෙමනම් රූපයක් තිබුණාම ගස් වලටත් ස්පර්ශය සිද්ධ වෙනවා ගස්කොළන් වල. ගස්කොළන් වල ගහක් කොළකට රූප පේනවා. එන මොකද අර ප්‍රකාශ කොහොමද එන්නේ? කද්දෝ ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ. sannivedana නැති කොටසක් තියෙනවා. චක්කු සම්පස්සේ තියෙන රූප විතරයි කියලා කියනවා. ඒ රූප තියෙනවා ගස් කොළන් වලට, ඇලදොල වලට ඔක්කොටම ස්පර්ශය සිද්ධ වෙනවා. කන්නේ නැහැ නේ ඇහෙන්නේ නැති එක හොඳයි නාකියා කියනට ඉස්කෝලේ උගන්ලා උගන්ලා ඇවිල්ලා පොඩි උන් අමාරුයි දාලා දාලා ඇවිල්ලා පස්සේ උගන්නවා ඒ ගණන් තියෙන්නේ අංක ගණිත තියෙන්නේ ස්පර්ශය කියන්නේ awareness contact contact ස්පර්ශයක් සිදුවෙන්න අඩු ගානේ අඩු ගාන දෙකක් ගැටුමක් සිදුවෙන්නේ මෙතන දෙක ට්‍රිල්ලත් බෑ ඊට පස්සේ දෙකක් ගැටුම යෝජනාවක් විතරයි ඒක සහතික වීමක් විඥාණය වෙන්නේ නැත්නම් ඒක තුනක් වෙනවා ඒ තුනෙන්තර සිද්ධ වෙන දේවල්ට ස්පර්ශ කියනවා කියන්නේ ස්වාමීන් වහන්සේ එතන ගැටීම තුලින් වේදනා සංඥා සංස්කාරات ඇති වෙලා නේද විඥාණය ඇති වෙන්නේ ඒක ඒක හරියටම ප්‍රශ්නයක් මොකද ඉස්සෙල්ල සංස්කාර ඇති වෙලා විඥානයක් පහළ වෙන්නේ අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන. ඒක තමයි සාමාන්‍ය රේඛීය ක්‍රමයට විස්තර කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ පදනමට ස්ටේජ් එක දෙන්නේ විඥානය තමයි විඥානද නටන නාඩගමේ ප්‍රධාන නළුව සංස්කාර. වේදිකාව හදලා දෙන්නේ විඥානේ. ඊට පස්සේ ඒකේ ඉන්න ප්‍රධාන නළුව විධායක ශක්තිය තියෙන්නේ ප්‍රධාන නළුව වෙන්නේ සංස්කාර. සංස්කාරය යටතේ වැඩ කරන නළුවෙකුත් ඉන්නවා විඥානේ කියලා. වේදිකාවත් විඥානේ විඥානේ නළුවෙකුත් ඉන්නවා. සංස්කාරය යටතේ යටත් චත්තසික විදියට විඥානේ ඉන්නවා. ඒ ඒ දෙක හරි අමාරුයි මේ වෙන් කරලා අඳුර ගන්නවා කියන එක. නාම රූප වල තියෙන විඥානයේ සංස්කාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියන ඒ ඒ સંદર્ભය හරිය අමාරු විස්තර කරගන්න. ඒක හරියට මේ කණ්ණාඩිකේ මූණ බලපුවාම ඇතුලේ ඉන්න මනසට පණ තියෙනවයි කියලා හිතුවොත් බන් මනසගේ මෝඩකමනේ තියෙන්නේ. ඇතුලේ ඉන්න කෙනා hina වෙනකොට hina වෙනවනේ. මේක පිළිඹුවක් බව දන්නේ නැත්නම් අපි ඒක අල්ලන්න හදනවානේ. ඒ කියන්නේ නාසිසස්ට උනේ. ඒ කියන්නේ ගේ කුරුල්ලෝ කොටන්නේ මේ කණ්ණාඩියනේ. ඒ කියන්නේ රිලව් කණ්ණාඩි දෙක පොරාලන්නේ. මොකටද ඒ? රිලව් කණ්ණාඩි දෙක පොරාලන්නේ මොකටද ඒ? හැබැයි පණ තියෙන රිලෙවෙක් ඉන්නවා කියලා ඒ ප්‍රති පිළිමිගුවක් විදිහට නෙමෙයි දකින්නේ පණ තියෙන රිලෙ. ඇත්තට සාධාරණයිනේ. මොකද ඌ වරන විරිතනට ඌ විරිතනවා. මූ විරිතන බා මූ දන්නේ නැහැ. මිනිස්සයත් එච්චරම නේ. මනුස්සයත් මුළු ජීවිතේම ගැටෙන්නේ මිලි පිළිමිබුවක්. එකේ ආයතනවා මේ පිළිමිබුව මගේ එක කියලා දන්නේ අර රිලව කණ්ණාඩියක් අල්ලන් නටන්න නැතිද තමයි අපි ළඟ තියෙන්නේ. ගේකුරුල්ලා ඒ ඔය කැඩල් බාකින් දැද්දි කාර් නතර කරලා දිනවා පොඩිමේ. ඒ කුරුල්ලා කිරලෙන් ලස්සන කුරුල්ලා ලස්සන නිල් වඩ පොඩි වටිච්චේ. කිරිලි දුගුරු පාටයි වැඩිම හොයාගෙන එනවා කනවා අර කණ්ණාඩි ළඟට නෝ කොටනවා කොටනවා කොටනවා කොටනවා ආය යනවා ටිකක් කාලා එනවා ආය කොටනවා කොටනවා කොටනවා කන්නාඩි පිටර කක්ක කැරලා කුරුල්ලා වැඩි ගන්න ගත්තේ නෑ නෑ මම දැක්කා කුරුල්ලාගේ මම රැවුලක් දැක්කා අදුලා කුරුල්ලා මං ෂුවර් කිරිල්ල කොටනවා ඒ මොකද කොටන්නේ ඇතුලේ තව කිරිල්ලයක් ඉන්නවා කියලා ඒ නිසා මේ විඥාණය විහිං ඇති කරන පිළිබිඹුවේ විඥානයක් තියෙනවයි කියන තමයි විඥානේ මේ ගේම ගෙනියන්නේ විඥාන කියලා හිතන මොකුත් නෑ ඒක පිළිඹුවක් ඔය බිම්බුවේ පේන්නේ උඹමයි. මට ඒ නිසා ලෝකේ ගැන තරහක් ගිහිල්ලා තියෙනවා තරහ හිතින්ම වාගත්ත ලෝකේ තරහම තමයි. සුන්දර හිතකින්ම වාගත්ත ලෝකේ සුන්දරම තමයි. ඒ නිසා ලෝකේ තියාගනින් උඹේ පිළිඹුව දැක ගන්න. ලෝකේ හොඳ නම් හොඳයි. ඒ කියන්නේ මේ වෙලාවේ හිත හොඳයි. නරක නම් හිත නරක වෙලා තියෙන්නේ. ලෝකේ නරක වෙලා නෙවෙයි. ඒ නිසා මේ අර ලෝකයට එක ගැටෙන්න යන වෙනුවට Taman දිහා බලන්න පිළිඹුවක් ඉදිර කරගන්න කියන්නේ. ඒකට හරි බයයි මිනිස්සු හිතන ওই තරම්ම මෝඩද අපි හදාගත්ත ලෝකේ නෙවෙයි එන ඔක්කොටම මේ ලෝකේ එක විදිහට වෙන්නේ කොහොමද නම් මගේ ලෝකේ වෙනස් වෙලා තියෙන්න බෑ කියලා ඉතින් කැමති නෑ සාමාන්‍ය මිනිහෙක් මේ මම ගැටෙන්නේ මගේ පිළිවිමත් එක කියලා කියන්නේ. ගේ කුරුල්ලා කැමති නෑ මේ කොටන්නේ මම මේ පිළිවිමෝට කියලා හිතන්නේ. එයා හිතන්නේ මයි මයි කිරිල්ල ගන්න ආපු කුරුල්ලා. ඌ මරන්න ඕන. ඉතින් කොටන කොටන කොටන හොට කොට වෙන හොගා. ඊළඟට එහෙම ඔය බල්ලයා කණ්ණාඩි වාහනය නතර කරන්න බෑ බයිසිකල් එකේ වාඩි වෙන වෙලාව හරියට ඩ්‍රයිවර් වන්නා වගේ ඉල සයිඩ් කණ්ණාඩි අල්ල ගන්නවා අරගත් එක ගැටියකන මේක අත්ින් අත දවනවා පුදුම නැටිල්ලක් නටන්නේ ඉතින් එච්චරම තමයි මිනිස්සු උදේ ඉඳලා හැන්ද වෙනකන් ගැටෙන්නේ වෙන මොකක්වත් එක්ක නේ තමන්ගේම පිළිඹුවත් එක්ක ඉතින් බුදුරජාණන් කියන ඇද්දක වහගෙන ඇද්දගෙන වහගෙන බලපන් මට්ටමට ගියාට පස්සේ තේරෙයි මනෝ කුබ්බංගමා ධම්මා මනෝ දෙට්ටා මනෝමය. මනස පූර්වංග වෙලා වෙච්ච හොල්මනක් මේකේ තියෙන්නේ. මනස ශ්‍රේෂ්ඨ කරගත් එකක් තියෙන්නේ මේක මනෝමයයි කියන එක. අන්න එතන ගියාට පස්සේ තමයි පැවිදෙන්නේ කියන්නේ. ඊට පස්සේ තමයි අරණ්‍ය ගත වෙන්නේ කියන්නේ. එතෙන් යනකම් භාවනා කරන්න කියලා කියනවා. එතෙන් යනකම් අරණ්‍ය ගත නොවුනට පැවිදි නොවුනට බෞද්ධකම නැති වුණාට ප්‍රශ්න නැහැ. ඒ ටික කරන්න පුළුවන් මේ මේ කාර්යබහුල ජීවිතය ගත කරද්දී පවා. මම මේ මේ සොරි කියලා හිතන්නේ මෙල්බන් ඉන්න කට්ටියට මේ වගේ කට්ටියක් කටේට බලන් ඉන්නවා මේ කනෙක් කරගන්න විදියක් නැතුව. මම මම ලයින් එක දෙනකොට කිව්වා ටෙලිෆෝන් එකට එන්න එපා මේකට එන්න කියලා. ඉතින් දැන් ඔය ඒ මිනිස්සුත් ලයින් එකේ try කරගෙන ඉන්නවා. මෙතන ටෙලිෆෝන් එක කරන් කළා තියෙනවද වැරදි? නෑ නෑ ඒක නේ ගහන්නේ දැන්. මේ ප්ලග් වෙන්නේ එතෙන්ද මේ? නෑ නෑ එතන මෙතන මෙතන මෙතන දැන් ඉස්සලා මේ තියෙන්නේ ඒ ඉන්ලයින් එක ඒක දැන් කැපුවා අපි. කොහොම හරි කවන්න දැන් ඉතින් අපි කතා කරන කතා කරන නෙමෙයි මෙතනත් සාකච්ඡාව යන්නේ. අර මිනිස්සු කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒත් අපි ඒකින සේන සොරි කියලා. මේ හරි කරගෙන යනවා. අපි අපිට කතා කරන වෙලාවන්නේ අපි වෙලාව හරි. තියෙනවා අපිට මේ සම්බන්ධ මොනවාට කාටද කියන්න කරන්නේ? කෙනෙක් කියනවා මේ ඒ ගැන ඔය කියන පැත්ත කතා කරන්න ගියාම මේ ඒ කතා ස්වරූපේ සහ කාරණා හරි රළුයි හරියට කෙනෙහෙන සුළුයි හරියට මේ දමල ගන්නවා වගේ කියලා. ඒ නිසා මේක ආගමනුකූලක් නැහැ අනුකම්පාවක් නැහැ තතක් නැහැ වගේ තමයි තේින්න තියෙන්නේ ඒ කාරණාවට බැසට පස්සේ. ඒක නිසා සාධාරණයි සාසන ඉතිහාස කාර්ය තුළ ඒකැල්ල අපෙන් ගිහිලා අපි මිනිසුන්ට ප්‍රියමනාප ලස්සන දේවල් ටිකක් ඉතුරු කරගෙන ඉන්නවා. ගත යුතු හර පද්ධතිය, ගත යුතු ඒ කියන්නේ මේ ඇඟ රිදෙන හරිය අපි අයින් කරලා යන්න හදනවා. ඒ නිසා අපිට වෙලා තියෙන්නේ අර විශ්වාසය මැදිකම තියෙනවා. ඒ කියන්නේ මේ විශ්වාසය කියලා කියන්නේ මේකට කැපවීම මැදිකම තියෙනවා. ඒකට හේතුව කල්යාණ මිත්‍ර ආශ්‍රය මැදිකම. ඒකට හේතුව වැඩට බහැලා ඉන්න මිනිස්සු නෙමෙයි අපි ආශ්‍රය කරන්නේ. මේ ගොඩ ඉඳලා පින්න කට්ටිය ආශ්‍රය කරන්නේ. බුදුහාමුදුරු කියලා තියෙන එක ආශ්‍රය නොකරන තරමට හොඳයි කියන්නේ. කවුරුත් නැත්නම් නිකන් හිටපන්. මොකද මේ ඒගොල්ල මේ වවාගෙන කරන කතාවල් කතා කරගෙන යනවා. මොනවත් බලයේ තියෙන ඒගොල්ලෝ අතේ. සෑම දේශපාලන ආර්ථික බලයේ තියෙන එක ඇති. මම එකයි නිතරම කියන්නේ කාගරක දේශපාලන බලය තුනත් කවුරු සංවිධානවත් හරි අදහස ගත්ත මිනිහ වලක් කරන්න පුළුවන් කිසිම බලයක් ලෝකේ නැහැ. Taman හරියට අදහස ගත්තම ඒක ඒ කරමින් නැහැ. ආය මොකක්වත් නැහැ. පුතුම හිතෙනවා ඒකට තියෙන මේ Java ශක්තිය ඒක බල බින්දෙන්නේ නැහැ ඒ නිසා උත්සාහ කරන්න හැම වෙලාවෙම හැම වෙනක්ම කරන්න හැබැයි විවේකයේ පතන්න තමයි දෙයක් දිහා හරියට බැලීමේ ශක්තිය පුළුල් දර්ශනය ඇති කරගන්න පුළුවන් නම් බුදු පහළුණා නැත්නම් තවත් බුදු කෙනෙක් පහළනකම් ඉන්න වගේ දේවල් කරන්න නැතුව ඒ වැඩේට යන්න පුළුවන් නම් ඒක මම කියන්නේ ලේසිම ක්‍රමය මේ සඳහා තියෙන ඍජුම ක්‍රමය තමයි සතිය පිහිටුවන එක භාවනා කියන වචනේ දාන්නත් එපා සමාධිය කියන වචනේ ගන්නත් එපා සතිය පිහිටියව ඒක නිර්වචනය කරගන්න. එතකොට සමාධිය සිද්ධ වෙයි, භාවනාව සිද්ධ වෙයි. සතිය පිහිටීම තුළින් අපි මේ කියන්නේ අපිට ඇති වෙන සිතුවිලි අපි තේරුම් ගන්න උත්සාහ සතිය කියන එක එහෙම ඒකත් එක අර්ථ අර්ථකත් නෑ. සතිය තුළින් අපි අහවල් දේ තේරුම් ගන්න හදන්නේ නෑ. පැමිණෙන දේ තේරුම් ගන්න. හිතවිලි කියලා සීමා කරන්නේ සද්දයක් ආවත් වේදනාවක් ආවත් හිතවිල්ලක් ආවත් රූප ආවත් වේදනාව සංඥාව සංස්කාර ආවත් එන දේ එන හැටියට දැනගන්න හදන මිසක් අහවල් දේ කියලා සිලෙක්ෂන් එකක් නෑ ඒක choiceless awareness කියලා කියන්නේ. සාමාන්‍ය ජීවිතයේදී අපි සත්‍ය තුලින් අපේ අපිට එන පාප සිතුවිලි තේරුම් ගන්නද අපි උත්සාහ කරන්නේ කියන්නේ නෑ මම මම ආයෙත් ඒ උත්තරේම දෙන්නේ සත්‍ය කවදාකවත් ඔයගේ පටු කරන්න එපා. සති ගැන පැමිණෙන දේ පැමිණෙන විදිහට බාරගෙන ඉන්න බෑ. හිතවිලි වලට විතර සීමා වෙන්නේ නැහැ. ඒක ලොකු අත්තරක් අපි කරගෙන තියෙනවා. අපි හැම වෙලාවෙම මෙතන මේ හිතවිලි වැඩිකම තමයි කෙලෙසේ මේ භාවනා කරන හිතවිලි අඩු කරන්න කියලා. එහෙම කරන හිතවිලි අඩු කරුවොත් ඉතින් මරණයි කියලා හිතාගන්න. සිතුවිලි තේරුම් ගන්නද උත්සාහ කරන්නේ? හිතවිලි තේරුම් ගැනීම කියන තරමටම සීමා වෙන්නේ නැහැ. පැමිණෙන ඕන දේ තේරුම් ගන්න. හිතවිලිත් ඒකට හම්බ වෙන අතුරු බලයක් විදිහට තේරෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම හිතවිලි වලින් තමයි තේරුම් ගන්න පුළුවන් හිතවිලි වලින් සාධන මම කියන්නේ කවුද කියන එක. අපි මෙතෙක් කල් කරනදනේ මම යා වසංගලාන බේත් කරනදනේ. හිතවිලි වල තමයි තියෙන්නේ මගේ ස්වභාවය. එනිසා පුළුවන් තරම් ඒ හිතවිලි වලට එන්න ඇවිල්ලා බලන්න එතකොට දැනගන්න පුළුවන් මම යා කවුද කියලා. මොකද මම මේ ජීවිතේ වැඩේ බේරුවේ නැත්තම් ඊගාවත්මට යන්න ඔන්න ඔගේ ප්‍රකාශ වෙච්ච නැති හිතවිලි හරහා තමයි සංසාරේ ගමන් කරන්නේ. පැමිණෙන හැම දෙයකම සාදර වීමයි. ඒක හිතවිලි කියලා සීමාවක් නැහැ. මේකයි මේක කියන්නේ උපාදාන ස්කන්ධවල රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේම ඇතිවීම පැවතීම නැතිවීම තුනම බලනවා. එබැවින් ඒක විශේෂණය කරන්නේ නැහැ නැතිවීම විතර බලන්නේ නැහැ ඇතිවීම විතර බලන්නේ නැහැ සම්පූර්ණ රංගනේ දිහා ඇස් නැති කෙනෙක් වගේ බලන්නේ. කන් නැති කෙනෙක් වගේ ආගෙන ඉන්න එක තමයි අමාරුයි කියනකොට නම් හරි ලේසි. කරන්නේ අමාරු වෙනවත් ඒක තේරුම් ගන්න නැතුව අපි පොරකන්න ගියොත් අපි අර කන්නාඩියත් එක්ක පොර කන කෙනෙක් වගේ බලපවත් වෙනවා. ස්වාමීන් වහන්සේ ඒක සිතවිලි බිය සැක ආසාව වගේ දේවල් වලට මේ වැඩිපුරම එන්නේ. එන්නේ එහෙම අඳුරගෙන ඒතර බිය සැක ආසාව බලක්වා ගැනීමට කරන ක්‍රියාමාර්ග ඒක අඳුර ගන්නවා ඒක හොඳ නරක දෙක අඳුර ගන්නවා වළක්වා ගැනීම. සතිය කියන්නේ ඒකද කියන්නේ. සතිය ඒ පසු කෑල්ල කරලා දෙන්නේ මුල් කෑල්ල කරලා දෙනවා. අඳුන ගැනීම විතරයි සතිය කියන්නේ. වළක්වා ගැනීම ඒකට පිළිගන් කිරීම සම්පජඤ්ඤය සිද්ධ වෙනවා. සම්පජඤ්ඤය එන්න සතිය තියෙන්න ඕනේ. අපි සම්පජඤ්ඤය දොර ඇරලා තියලා සතිය වැඩි වීම හදලා දෙනවා මිසක්කා සම්පජඤ්ඤය කොන්ත්‍රාත් එක අපිට අසම් කරන්න යන්නේ. මොකද සම්පජඤ්ඤය ඉබේ සිදු වෙන එක. සතියේට ඒකයට දාගත්ත ගමන් අපි පටන් ගන්නෙම පක්ෂග්‍රාහීව. ඒ පක්ෂග්‍රාහීත්වයේ සතියේ මේ පිවිතුරු බව කෙලසෙනවා. සතිය නිකන් උඩු හරීම පිවිතුරු ධර්මයක්. කොච්චරද කියනවනම් මේක වේවා මේක නොවේවායි කියලා පංගු peerුවක් තේරුමක් බේරුමක් කිසිම නැහැ සතිය. තියෙන හැම වෙලාවෙදිම සතිය අඳු කැඩෙනවා. අංශ භාග වෙනවා. සතිය කොර වෙනවා. සතිය පිවිතුරු බව නැති වෙනවා. සරල නැති වෙනවා. ඍජු භාවය නැති වෙනවා. සතිය හරීලේසි ඒ අගයන් ආඩම්බරය මොනවාක්වත් නැති කරන්නේ නමුත් ඒක හරි අමාරුයි මොකද අපේ හිතේ තරම් තත්ත්වගත වෙලා තියෙන්නේ. කන්ඩිෂන් වෙලා තියෙන්නේ. සිතුවේ කියන බණගීනාතිය ස්වාමීන් වහන්සේ අදහස් කළේ මේ භාවනාව කරන අවස්ථාවලදීද නැත්නම් අපි සාමාන්‍ය වශයෙන් ඉන්න වෙලාවේ සිතුවේ දිහා දකින්න එක. භාවනාවෙන් තොර ජීවිතයක් අපේක්ෂා කරනවනම් භාවනා තොර මේ භාවනා ජීවිත මේ භාවනා නැති ජීවිතය කියලා ඒක තමයි තමන්ට තමන් කරන ලොකුම අකරුණාවන්ත සේවය. දවස පුරාම භාවනාවේ ඉන්නේ. සතිය එච්චරයි. දතිය මම මේ වෙලාවේ දතිය නැතුව ඉන්නවා කියලා කියනවා අපාය ඊට වැඩිය හොඳයි. මොකද මේ ඉල්ලලා කරන පරිප්පුවක් නෙමෙයි. ඊට වැඩිය මෝඩකමක් නෑ. ඒ නිසා අපි කරන් තියෙන්නේ අනික්‍රති බැරිකමන සතිය නැති වෙනවා. පුළුවන් වෙලාව ඒ නිසා භාවනාවෙන් තොර ජීවිතයක් ගැන කතා කරන්න හදනවා කියලා කියන්නේ පාපයට සංග්‍රහ කිරීමක්, අනුමත වීමක්, පාවේ පාපේ සමාදන් වීමක්. ඒක ගැන හිතන්න යනවා. මොකද හිතලා වැඩක් නෑ. ඒ no choice අපිට. අපිට තියෙන අපිට පුළුවන් දවස පුරාම සතියෙන් ඉන්න කියලා. එතකොට ඔය ප්‍රශ්නේ නැහැ. දැන් අපි එමනම් අපි මෙතනින් ධර්ම සාකච්ඡාව නැවත කරනවා. ඒක නිසා අපි සම්ප්‍රදාන කුලව කරන ඉවරනට පස්සේ තවතා ආදී ගාථා සජ්ජායනා කරලා මේ පේන පේන කාඩක් පින් පැමිණීමෙන් තමයි සමාප්ත කරන්නේ. ඒ නිසා අපි අදත් ඒ සම්ප්‍රදාන කුලව එත්තවතා සාති ගාථා සජ්ජායනා කිරීමේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා. එත්තවතාශනම් මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තවතාශනම් මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තවතාශනම් මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ වතු යාවිනිබාල පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ වතු යාවිනිබාල පත්‍ය සාදු දාලා අපි ඉතින් ඉන්ඩෙක්ස්ලා ෆීඩ්බැක් ෆික්ස් කරනවා. ඒක නිසා ගොඩක් දෙනෙක් දැක්කම තමයි අපි මේ කොම්පියුටර් උඩට කරන්නේ. මම කියනවා